අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද ඊයේ ආරම්භ කරපු මේ වැඩපිළිවෙලේ පළවෙනි ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල පටන් ගන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඒක පිළිබඳව පළවෙනි දවසේ නිසා පුංචි හඳුනා දීමක් කළොත් අපි මේකෙන් බලාපොරොත්තු වෙනවා ඊයේ ඉදිරිපත් කරන ලද මේ කමඨහන් පිළිබඳව දේශනේ නොකැල නොවැටහෙන පිරිසුදු නැත්නම් තියෙනවා නම් ඒක අද අපි මේ ප්‍රශ්න ਵਿਚාරතු කඩ පිළිවිලි සුද්ධ කරගන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අද උදේ මම බලාපොරොත්තු වෙනවා සීල දනාම සීලෙක පිටන්න ඇති කියලා. ඒ තමයි මේ සමාදන්ව රකින්න සීලය පිළිබඳව කාට හරි තියෙනවා නම් ගැටලුවක් ප්‍රශ්නයක් නැත්නම් අපහසුතාවයක් අපි ඒකත් මේ ප්‍රශ්න ਵਿਚාරාත්මක වැඩ පිළිවෙලේදී විසඳ ගන්න බලාපොරොත්තු වෙනවා සාමූහිකව. ඒ වගේම මේ වැඩමුළුව සම්බන්ධයෙන් අපි විවස්ථා පද්ධතියක් නීති පද්ධතියක් ඉදිරිපත් කරලා තියෙනවා. සියලු දෙනාටම එකම ආරමුණකට ගොනු වීම සඳහා ඒකෙදි කාට කාට හරි යම් අපහසුතා දුෂ්කරතා සංශෝධන අවශ්‍ය නැ ඒකත් අපි මේ වෙලාවේදී පොදුවේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මීට අමතරව තම තමන්ගේ භාවනා කර්මස්ථානයේ වඩනකොට වාර්තා කළ යුතු දේ සහ ප්‍රශ්න තියෙනවා නම් අපි ඒකට කමටහන් සුද්ධ කරනවායි කියනවා. ඒ නිසා මේ පැයට නැත්නම් මේ පැයේ කරන වැඩේට ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලක් ධර්ම සාකච්ඡාවක් කමටහන් සුද්ධ කිරීමක් කියන තුනටම ගැලපෙනවා. ඉතින් අපි ඒක සඳහා ක්‍රම දෙකක් ඉදිරිපත් කරලා තියෙනවා සම්බන්ධ වෙන අයට සම්බන්ධ වෙන්නේ එකක් තමයි ලිඛිතව කලින් ප්‍රශ්න ලියලා ඉදිරිපත් කරනවා. ඒක සඳහා නමක් ගමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ අතර මේ ඒ සතිವಾರයේ යද්දි කාට හරි අවශ්‍ය වුණොත් එහෙම සාකච්ඡා කරන්න ඒ කෙනෙක් අපිට සංඥා කිරුවොත් අත උසලා ලෑස්ති කරපු මයික් එකක් තියෙනවා. ඒ මයික් එකට කතා කරපුවාම සභාවටම ඇහෙනවා. ඒ විතරක් නෙවෙයි වාර්තාගත වෙන්නත් උදව් වෙනවා. ඒක දෙවෙනි ක්‍රමේ. ඉතින් ඒක තමයි අපි දිගටම බලාපොරොත්තු වෙන්නේ මේ පැයේ තන්දර්ම සාකච්ඡා පැයේදී. ඉතින් ඒක මතක් කරාට පස්සේ ඊගාට කියන්න තියෙන්නේ අපි දැනට ලිඛිත ප්‍රශ්න වලින් සතිವಾರය ආරම්භ කරනවා. ඒ යන වාරයේදී මම සමහර විටක ඉදිරිපත් කළ තියෙන තොරතුරු මදි නම් අඩුපාඩු නම් ඒවා ඉල්ලා හිටීමක් කරනවා සමහරලාට එතකොට ලියපේකනාට කැමැති නම් ඉදිරිපත් වෙන්න පුළුවන්. එතකොට සාකච්ඡා දුරදිග මෙහෙවන්න පුළුවන්. එහෙම නැත්නම් අපි කරන්නේ ලිඛිත ප්‍රශ්න સમાપ્ત කරලා වෙන අවශ්‍යතාවයකට කාටර ඉඩ තියෙනවා නම් වෙලාව සපේනවා නම් සැපේනවා නම් ඉඩ දෙනවා පැයක කාලයක් ගන්න බලාපොරොත්තු වෙනවා ඉතින් මේ ටික මතක් කරාට පස්සේ මම ඉල්ලා හිටනවා අපේ ලියනගේ මාත්‍යාගෙන් දැන්ට ලිඛිතව තියෙන ප්‍රශ්න අනුපිළිවෙලින් සභාගත කරන විදිය අවසරයි සම්මාද තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාවේදී මම දැන් මෙතන යයි සිතා ඉරියව්වට සිත යොමු කළ විට හෘද ස්පන්දනයේ සිදුවෙනවා දැනුනි හුස්ම රැල්ල ඊතා සියුම් වූ අතර ඒ වෙනස්කම් බැලීමට නොහැකි තරම් විය. හෘද ස්පන්දනයේද ටික වේලාවකින් නොදැනී ගිය අතර සිත කය තුල ගිලා බසින ස්වરૂපයක්ද ඇති විය. එම தത്വයට මා තුල කැමැත්තක් ඇති විය. ටික වේලාවකින් වම් පිටියල්ලෙන් දුම් පිටවනා වැනි ස්වභාවයක් ඇති විය. මෙය වරින් වර කීප වාරයක් සිදු විය. දිවා දාණය සඳහා වේලා පැමිණි බව දැනගති නමුත් ඒ සඳහා නැගී සිටීමට අකමැත්තක් ඇතිවිය. ගෞරවනීය ස්වාමින්වහන්ස මෙම தત્ත්වය පහදා දෙනසේක්වා. ඇත්තටම මේ වගේ ප්‍රශ්නයක් නැත්නම් මේ වගේ ප්‍රකාශ කරාට පස්සේ තියෙන මේ වෙච්ච දේ Tamanට සැකයක් බයක් එහෙම නැත්නම් අනිශ්චිත භාවයක් ඇති උනේ නැත්නම් මේක හිතා ගන්න පුළුවන් සතිය පිහිටියට පස්සේ අපිට අමතර ලැබෙන තොරතුරු තමයි මේ නැත්නම් ලැබෙන අමතර තොරතුරු ඒකට දිගට දිගට මුහුණ දෙන්න මේ තොරතුරු ගොඩක් දිග කාලයක් බුද්ධ විඳිනකොට අත්දකින්නකොට තමයි Tamanට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ ඉස්සලා ඉස්සලා වෙච්ච වගේ අනුසාරයෙන් පස්සේ පස්සේ වෙච්ච වයිදී සත්‍ය පිහිටියට පස්සේ වෙනකට වඩා ලොකු තොරතුරු රාශියක් ලැබෙනවා ඒ තොරතුරුයි අපි මෙතෙක් කල් ලෝකේ දැනගෙන හිටව බාහිර තොරතුරු අතර ලොකු වෙනසකුත් තියෙනවා. ඉතින් මේ දේ වෙනකොට මේ යන්නේ හරි පාරද ඉස්සරහට දයන්නේ පස්සට දයන්නේ කියලා සැක අනිශ්චිතතා අනතුරු බවක් තනි වෙච්ච කොණු වෙච්ච බව දැනෙනවා නම් අපි ඒක සාකච්ඡා කරලා ඉවර කරනවා. ඉතින් මේකෙන් මම කැමැති දැනගන්න මේ කෙනාට මේ වෙච්ච අත්දකපු දේ සැකයක් බයක් අනතුරුදායක තත්වයක් නැත්තම් අහගෙන ඉන්නකොට වැටෙන්නේ සත්‍ය පිහිටන පටන් ගන්න තියෙනවා. නමුත් අත්දැකීම් අධි බව පේන තියෙනවා. ඒ නිසා දිගට කරගෙන යන්න සැකයක් නැත්තම් බයක් නැත්තම් නැත්තම් අනිශ්චිතතාවයක් නැත්තම් එහෙම නැත්තම් මේක නිසා මේ කරගෙන යනකොට Tamante ඒ වගේ බයක් සැකක් අනිශ්චිතතාවයක් ආවද කියලා මම කැමැති දැනගන්න එහෙම වුණා නම් එළිය පෙකනාගේ එහෙම නැත්තම් තක් බයක් අනිශ්චිතතාවයක් නැත්තම් දිගට කරගෙන යන්න කියන එක තමයි අහගෙන ඉන්නකොට දෙන්න හිතෙන මේ ආවාදේ ගෞරවනීය ස්වාමින්වහන්ස දැන් මම මෙතන යනුවෙන් භාවනා ආරම්භ කර ටික වේලාවක් යාමේදී ආශ්වාස ප්‍රශ්වාස හුස්ම පැහැදිලිව නාස්පුඩු කෙළවර වැදෙනු මෙන් වෙන් වෙන්න හඳුනා ගැනීමට හැකිවිය. නමුත් සෑහෙන වේලාවක් එසේ සිටින විට නින්දට වැටි ඇති බව අවබෝධ විය. මේ වරදක්ද එය මගහරවා ගන්නේ කෙසේද යනුවෙන් කරුණාවෙන් උපදෙස් පතමි. මේක ඉතින් විස්තර කරගන්න තමන්ට නිින්දට වැටෙන බව අවබෝධ වෙච්ච ක්‍රමයේ කියන්න ඕනේ. මොකෙන්ද තමන් සාතික කරගත්තේ? තන් දැනගත්තේ නැත්තම් සැක කරේ නිින්දට කියපන්. අන්න ඒකේ විස්තරයක් ඉදිරිපත් වුණොත් මට පුළුවන් ඒක සම්බන්ධ වෙන්න සාකච්ඡාවට විග්‍රහයට එහෙම නැතුව නින්දට ගියයි කියලා කියන ප්‍රකාශයෙන් මට මොනවාක්වත් දැනෙන්නේ නැහැ ඇඟ වෙන්නේ කොහොමද Taman ඒක අවබෝධ කරගත්තේ නින්දට ගිය බව කියලා ප්‍රකාශ කරන්න කැමැතිද මේ ලියාපු එක්කනා සභාවට? ඉදිරිපත් වෙන්න කැමති නම් කැමති නැත්නම් අනිත් දවසේ බලන්න මේක නැවත නැවත වෙනවා නම් ඒ නින්දට යෑම හෝ නින්දෙන් අවදි වීම එක සිද්ධියක් නෙමෙයි සිද්ධි රාශියක් තියෙනවා ඒ නිසා අනිත් දවසේ ලෑස්තිලා යන්න මේකට යයි යන්න ඉස්සෙල්ලා මොනවද තියෙන ලකුණු ආවට පස්සේ මම දැනගත්තේ කොහොමද කියන විස්තර ටිකක් වார்த்தාවට ඇතුළු කරන්න. එතකොට බලා ගන්න පුළුවන් මේ සංසිද්ධියට මේ යෝගාවචරයා මුණ දීලා තියෙන්නේ කොහොමද? ලෑස්ති පිට ගිහිලාද නැත්නම් අකරතැබ්බයක් ස්වරූපෙන්ද? ආපහු ආවට පස්සේ කොහොමද භාවනාව හසුරලා තියෙන්නේ? නැත්නම් මේ වෙච්ච එක නිසා හිත කලකොල වෙලාද කියන එක ඒතරතුරු වලින් මම බලාපොරොත්තු වෙනවා. දැන් දෙනවා නම් අපිට දැන් සාකච්ඡා කරන්න පුළුවන් නැත්නම් මම ඉල්ලීමක් කරනවා. අනිත් දවසෙත් උනාට පස්සේ ඒතරතුරු සහිතව ප්‍රශ්නය මේ වාර්තාව ඉදිරිපත් කරන්න කියලා. අවසරයි ගරු ස්වාමින් වහන්ස තෙරුවන් සරණයි සක්මන් භාවනාවේදී වම දකුණ වශයෙන් මෙනෙහි කරමි. එය වාර 10ක් 12ක් කරගෙන යන අතර මගේ වම් පාදයේ කලවා මැද තදවීමක් සමග වේදනාවක් දැනුනි. මම වේදනාව මෙනෙහි කරමි. ටික වේලාවකට පසු වේදනාව නැති වී ගොස් ඇඟේ බරගතියක් දැනුනි. එයද මෙනෙහි කරමි. වම දකුණ සිතෙන් බැහැර වී ඔසවනවා තබනවා මෙනෙහි කෙරුණේ નિરાයාසයෙන්ය. එහි විලම්භ ප්‍රදේශයේ තද බව වටහා ගතිමි. ඇඟිලි තුඩු වලට තද ගතිය දැන් දැනි එය ක්‍රමයෙන් ලිහිල් විය. මෙසේ වාර 10ක් 15ක් කරන විට සාමාන්‍ය தත්ත්වයට ඔසවනවා තබනවා මෙනෙහි කිරීමට හැකියිය. මෙම ඉරියව්ව තවදුරටත් පවත්වා ගැනීම සඳහා කරුණාවෙන් පහදා දෙන්න. මේකේ වාක්‍ය දෙකක් තියෙනවා එකක් අර මේ හිතේ මේ වෙනකොට වම දකුණ හිත නොපෙනී ගියා කියලා එක වාක්‍යයක් තියෙනවා. ඒ වගේම ඒ බාහිර අරමුණු නැත්තම් ඒ හිත වික්ෂිප්ත වුණාට පස්සේ වම දකුණ බලන්න ගත්ත උත්සාහයක් තියෙනවා. අන්න ඒ දෙක උනන්දු කර යුතු හොඳ ලකුණු දෙකක්. ඒක නිසා බලන්න ඉස්සරහදී එන්න පුළුවන් මෙහෙම දෙයක් මම මේ වේවා කියලා තල්ලු කරන්න හදනව නෙවෙයි. ඒ හිතවිලි හෝ ඔය විදිහට මේ කයේ බර ගති විලුඹේ තද ගති දැනෙද්දී තමන්ට වම දකුණ මෙනෙහි කිරීමේ හැකියාව තියෙනවා. එහෙම නැත්නම් වම දකුණ මෙනෙහි කරන වෙන ගමම්ම ශරීරයේ අනිත් ඇඟවල වෙන වේදනා එහෙම නැත්නම් සද්ද ඇහෙන දේවල් වෙනවා. ඒව උණයි කියලා අර සති ධාරාවට බාධා වෙන්නේ නැහැ කියන විකල්පිකුත් තියෙනවා. ඉතින් යෝගාවචරයට පුළුවන් නම් සතිය කැඩෙනවා මේකෙන් නැති වෙනවා මේකෙන් මට වැරදුනා මේකෙන් කියන පශ්චාත්තාප හැඟීමෙන් තොරව ඒ පයේ දැනුණත් විලුඹ දැනුණත් කයේ දැනුණත් තදගති දැනුණත් වම දකුණ වශයෙන් බලන්න පුළුවන් ගතිය හෝ එහෙම නැත්නම් මෙන්න මේ විදිහට කියන්න පුළුවන් මම දැන් ඉඳගෙන නෙවෙයි කියලා වැටහෙනවා නම් මම දැන් හිටගෙන ඉන්නවා නෙවෙයි කියලා වැටහෙනවා නම් මම දැන් නිදාගෙන නෙවෙයි කියලා වැටහෙනවා නම් ඒ කියන්නේ යෝගාවචර දන්න මම ඇවිදිමින් ඉන්නේ කියලා. ඒ නිසා වේදනාව තිබිච්චාවයි ඒ කරදර තියේදී මම ඉන්නේ ඇවිදින ඉරියව්වක කියලා දැක ගන්න පුළුවන් නම් මතක තියාගන්න සතිය කැඩලා නැහැ. ඒ නිසා කැඩෙන්නේ නැහැ, කඩන්න බෑ කියන අදහසෙන් භාවනා කරගෙන ගියොත් දැඩි ආත්ම විශ්වාසයක්, අදිෂ්ඨාන ශක්තියක්, චිත්ත ශක්තියක් ලැබෙනවා. මේ ලියලා තියෙන විස්තර දිහා බලනකොට මට හිතෙනවා ඒ දේ මේ දෙනා මේ කෙනාට කරන්න පුළුවන් වෙයි කියලා. ඒ නිසා කරදර වෙන එක නතර කරන්න යන්න එපා. ඒ කොයි එක ආවත් මම ඇවිදින ඉරියව්වේ ඉන්නේ එහෙම නැත්නම් මේ වම තියන්නේ මේ දකුණ තියන්නේ කියලා දැනගන්න පුළුවන්කම ඒ දැනගන්න පුළුවන් ශක්තිය ওই කිසිම අරමුණකට නැති කරන්න බෑ අපේ. ආන්න ඒ හැකි සංඥාවෙන් භාවනා කරන්න කියන එක තමයි මගේ අදහස. ගෞරවනීය ස්වාමින්වහන්ස ආනාපාන සති භාවනාව කිරීමේදී මුලින්ම ඊතා රළු ආස්වාස ප්‍රස්වාස දකිමි. එසේ ටික වේලාවක් සිටීමේදී සුමට ලෙස ආස්වාස ප්‍රස්වාස වායුව දකිමි. ඒ අවස්ථාවේදී ශරීරය සහ ආශ්වාස සංහිඳී ගිය විභාගද දැනේ. ඒ අවස්ථාවේදී ශරීරයේ උඩ කොටසින් වරහන් ඇතුලේ මුඛයාවට දම් පැහැති වලාවක් මෙන් දැනී ආලෝකයක් සමග යමක් දැర్శණය වේ. වරහන් ඇතුලේ එය මට දරා <hesitation> දුර සිට බලන විට බෝගසක කොළ පටන් හෙලවෙන්නක් මෙන් හැඟෙයි. මේ සියල්ල නැවතත් ආස්වාද ප්‍රසවාස බල අතර නැවතත් ආස්වාද ප්‍රසවාස බලමි. ඒත් ඒ ගැන ලොකු අවබෝධයක් නොමැත. කරුණාවෙන් මාහට ඉදිරිය පහදා දෙන්න. ඒ අතරමැද බලන ගතිය උනන්දුයි. උනන්දු කළ යුතුයි. හොඳයි. මේ පළවෙනි වෙස් හැරේ දෙවෙනි හැරේ ගේ දර්ශනයක් පෙනෙද්දී නාලියන ගතිය දැනෙද්දී ආනපාන බලනවා කිව්වහම පේන්නේ නැති වෙන්නේ ඉතින් නමුත් බලන ගතිය තියෙනවා ඒක කමඨාන සුද්ධ වෙච්ච නිසා බනහපු නිසා ආපු ගතියක් ඒ නිසා ඒ තියෙද්දිත් මට බලන්න පුළුවන් කිව්වොත් හරි ඉස්සලා දීපු එක්කනට දීපු ඉඟි වැලක් අත්තලක් මම කියනවා Taman ආස්වාස් ප්‍රසවාස නොදැනුණත් මම ඉඳගෙනනේ ඉන්නේ හිටගෙන නෙවෙයිනේ ඇවිදිමින් නෙවෙයිනේ නිදාගෙන නෙවෙයිනේ කියන එක වැටෙනවනේ ඒ පමණේ සතුට නලිය මුණ වටේ නලියනවා දම්පාට පේනවා කම්පන චංචල පෙනුනට මේ ආස්වාස මේ ප්‍රසවාස පෙනුනේ නැතත් මගේ ඉරියව්ව ඇවිදින්නේ නෙවෙයි හිටගෙන නෙවෙයි නිදාගෙන නෙවෙයි ඉඳගෙන කියලා දන්නවනම් ඒක තමයි පළවෙනිම ලකුණ මම මගේ ජයග්‍රහණි පැත්තට යන්නේ. ඉරියව්ව තහවුරු කරාට පස්සේ සමහරු ඉලාවට නැත්නම් බොහෝ විට ආනපන වැටෙහිඳ ඉඳ තියෙනවා. ඒ නිසා මේ බල බැල්ම හොඳයි. මම දෙන්නේ අතරමැද පොඩි ස්ථානයක් ඉරියව්ව මුල් කරගෙන යන්න ඊට පස්සේ ওই අවශ්‍ය කරන සවිස්තර දැක්ම බලා ගන්න පුළුවන් කියලා මම විශ්වාසය පළ කරනවා. ගෞරවනීය ස්වාමින්වහන්ස දෙපා නැමද අදහස් දක්වමි. ඔබ වහන්සේගේ උපදේශ පරිදි ආනාපානසති භාවනාව වඩමි. භාවනාවට වාඩි වූ හැනින් හුස්ම රැල්ල නොදෙනී යන තැනට පත්ව ඇත. එවිට අරමුණකින් තොරව කය දෙස බලා සිටිමි. නාසයේ හුස්ම රැල්ල ගැටෙන නාසයට පහලින් උඩුතලට උඩින් කම්පනයක් බැව් වේගයෙන් එය හිස් මුදුන දක්වා දැනේ. ඉන්පසු නලල S2 නාසයේ කම්මුල් වේගයෙන් කම්පන වේ. එවිට ඉතිරි මුළු ඇඟම ගැසෙන්න පටන් ගනී. මේ తත්වය විනාඩියක් පමණ තිබී කය නිසල වේ. මේ දැන් මා අත්දකින්න తත්වයයි. මේ ගැන ඔබ වහන්සේගේ අදහස් උපදෙස් කරුණාවෙන් පතමි. උදේ අවදි වූ තැන් සිට සතියෙන් ක්‍රියා කිරීමටද නිරතුරු උත්සාහ ගනිමි. විටක සතිය නැති බව දැනේ. එවිට පසුතැවිලි නොවි එතැන් සිට සතියෙන් කටයුතු කිරීමට උත්සාහ ගනිමි. ඔබ වහන්සේට උතුම් ත්‍රිවිධ රත්නයේ පිහිටයි. මේකෙත් අර මුල් කොටසේ විස්තර කරලා තියෙන විදිහට සතිය පිහිටනකොට එක එක පැතිකඩ පෙන්වන හැටි එක පෙන්නනවා. ශරීරයේ තන්තන් වල සංනිවේදන ඇවිල්ලා තියෙනවා. නමුත් මේ වගේ නෙමෙයි තව ගොඩාක් දකින්න තියෙනවා. ඒ නිසා යෝගාචරය යන පාර හරි. නමුත් ඒ දැකලා තියෙන ආකාර සහ සටහන් ගොඩක් දකින්න දකින්න තමයි තේරෙයි. ඒ සතිය කියන දෘෂ්ටි කෝණය ඉඳගෙන නැත්නම් සතිය කියන වාංගුවේ ඉඳගෙන කය ගොඩාක් දේවල් තමයි දැක් ගන්න පුළුවන් වෙනවා. නාසයේ මුල, ඉස මුදුනේ, මොළේ මැද, ඇඟිලි සුඩු වල, කන් සිලු වල, කට දෙපැත්තේ, නහය දෙපැත්තේ ඒ ගොඩාක් පැතිකඩ තියෙනවා. ඒ කොච්චර තිබුණත් ඉඳගෙන ඉන්න ඉරියව්ව හෝ ආනාපානේ බලනාසුළු විදියට බැලුවොත් ඒක ඒකකටවත් ආනාපානය හෝ ඉඳගෙන ඉන්න ඉරියව්ව 100%ක් මකන්න බෑ. ඒක හරියට කියනවා නම් මේ දුවන වලාකුළු තියෙනවා. නමුත් වරින් වර හඳ රාත්‍රී වලාකුළු වලට යට වෙනවා. නමුත් අපි දන්නවා මේ වලාකුළු ගියාට පස්සේ ආයෙත් හඳ මතුවෙනවා. වලාකුළු වලින් හඳ අල්ලන්නත් බෑ. හඳ කෙලසන්නත් බෑ. වලාකුළු තියෙන ගොඩාක් පල්ලෙහායින් හඳ තියෙන ගොඩාක් උඩින්. ඒ නිසා වලාකුළු වලින් ආස වැහුණට හඳ නැතුණයි කියලා හිතන්න එපා. හඳ තියෙනවා. ඒ වලාකුළු පොඩ්ඩක් ඈත් පැත් වෙනකම් බලන්න. ආන්නේ වගේ මේ මතුවෙන ඕනම මේ බාහිර වේවා අභ්‍යන්තර වේවා වේවට කියන රූප සංඥා කියලා. ඒ රූප සංඥා කොච්චර ආවත් යෝගාවචර දන්නවනම් මේ තියෙද්දි මට ඉරියව බලන්න පුළුවන්. මේ තියෙද්දි ආනපනේ සියුම් වෙලා නැත්තම් බලන්න පුළුවන් කියලා පේන්න පටන් ගන්නවා. එතකොට යෝගාවචරයා සමතලව නැත්නම් ෆ්ලැට් ස්ක්‍රීන් මේ මේ ටෙලිවිෂන් එක බලලා 3D ටෙලිවිෂන් එකට ගියා වගේ ගැඹුරු පේන්න පටන් ගන්නවා යෝගාවචරයට. දැන් 3D ටෙලිවිෂන් තියෙනවා. ඒකේ ඔක්කොම මේ එක තලයේ නෙවෙයි පෙන්වන්නේ ගැඹුරු පෙන්වනවා. ඒක තාක්ෂණයේ වඩා දියුණු ගතියක් වර්ණ පෙන්නනවා ගැඹුරු ගැඹුරු පෙන්නනවා 3D චිත්‍රපටි ශාලාවල් තියෙනවා. ඒ චිත්‍රපටි ශාලාවක ඉඳගෙන බලනකොට ගැඹුරු මුහුදේ දර්ශන පෙන්නකොට මේ මාළු ඇඟේ හැප්පෙනා වගේ සමහරු කෑ ගහන්න පටන් ගන්නවා. මුළු ප්‍රදේශෙම පේන්නේ Taman වතුර ඇතුලේ ඉන්නා වගේ. ඉතින් ඒකට අර මේ සත්තුන්ගේ දර්ශන එක තලයක නතර වෙන්නේ නැහැ. ඉස්සල්ලාම දවසේ අපි දැන්නට තියෙන සම්ප්‍රදාන කූල චරණ චිත්‍ර හදලා තියෙන ඉස්සල්ලාම විනාඩි මම දැන් තප්පර 5ක විතර ක්ලිප් එකක් හදලා තියෙනවා කෝච්චියක් ළඟට එනවා. ඉතින් විශාල ප්‍රභූවරුපෙන්නක් පෙන්ලා පළවෙනි චිත්‍රපටිය පෙන්ලා තිනවා සද්ද නැහැ රූප විතරක් එනවා. ඉතින් කෝච්චිය ළඟට එනකොට කට්ටිය දුවට නැගිටලා දුවල දිවවලු යනවා. චිත්‍රපටියේ කෝච්චිය ළඟට එනකොට දැන් යට වෙලා යයි කියලා දුවන ගිහිල්ලා තියෙනවා. දැන් ඊට වඩා බොහොම සජීවී 3D පෙන්නකොට ඔක්කොම සත්තුන් අලියනවා බොහොමත්ම ගැඹුරු පේන වගේ භාවනාවෙත් ඉස්සල නිකන් ආනපානි දැක්කා. ඊට පස්සේ ආනපානි ආස්සෙන් වේදනා හිතවිලි දකින්නවා. ඒ වගේ තල කීපයක් දකින්නකොට පේනවා බලාන ඉnde ඉnde ඉnde ඉnde ගැඹුරු වැඩි වෙනවා. ඒකේ මේ අහවල් මෙච්චරක් මේකේ සටහන් තියෙනවා මෙච්චරක් මේකේ ආකාර තියෙනවා කියලා සීමාවක් නැහැ. මේක සෑහෙන කොටසක් වාර්තා කරලා තියෙනවා. ඒ නිසා ඒ පාරදී කියන්න පුළුවන් මේ විදිහට පෙන්නන තරම් සටහන් පෙන්නන තරම් ආකාර බලන්න යන්න වෙලාවකට හිතනවා මේක මේ ඉවරයක් කරන්න බැරි වෙයි ලේනෙක් වලිගෙන් Tamange මුහුද හිඳින්න හදනවා වගේ ප්‍රයත්නයක් කියලා. එහෙම වෙන්නේ නැහැ. ටික වේලාවක් ඔය එන්න හරියක් එන්න තියෙන හරියක් සටහන් ආකාර බලන සුළුව අරමුණ සතිය අරසකන හිටපුවාම ඔය මේ ඒගොල්ලෝ පෙන්න හතර පෙන්නට හදන ජවනිකාවේ කෙලවරක් දැක්කන්න පුළුවන්. තාම එතෙන් තරම් ගිහිල්ලා නැහැ. ඒ නිසා තවදුරටත් මේ විදිහට කරගෙන යන්න කරගෙන යනකොට කිසිම භාවනා කරනකොට සතිය පිහිටනකොට අරමුණ හාත කරගත්තට පස්සේ ඒ හරහා පෙන්නන මොනම දෙයකටවත් අතුරු කරදර කරන්න එපා. පොළු දාන්න එපා. අරියාදු කරන්න එපා. කොහොට මෙන්න දෙන්න. දුන්නාට පස්සේ තමන්ට පුදුම ආත්ම ශක්තියක් එන්න පටන් ගන්නවා. ඉතින් මේ ඇවිල්ලා තියෙන ටික මදි. ඉස්සරහට තවදුරටත් එයි කියන අපේක්ෂාවෙන් දිගට භවනා කරන්න මේ ඇති හැටිය දැක ගන්න අසුලුව. ඒකෝට තමයි තේරෙයි. ඒ වැඩි වැඩියෙන් බලාන ඉන්න ඉන්න පුදුම ආත්ම ශක්තියක් එන්න පටන් අර ගන්නවා. සත්‍ය කැඩෙන්නේ නැහැ. අරමුණෙන් ගිලිහෙන්නේ නැහැ. ඒකට සමහර විටක සර්වචන් වහන්සේ ධර්ම ආරක්ෂාව කියලා කියනවා. තමන් සති ධර්මයේ ආරක්ෂා කළොත් සති ධර්මයේ තමන්ව ආරක්ෂා කරනවා කිසිම දෙකින් කැඩෙන්නේ නැත් තත්ත්වයකට එන්න පුළුවන් කියන විශ්වාසය එන පාරේ ඉන නිසා දිගට කරගෙන යන එක තමයි කරන් තියෙන්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්කේදී ආනාපාන සති නිමිත්ත දෙස නාස්කාග්‍රය දෙස යොමු කිරීමේදී සිත යොමු කිරීමේදී හුස්ම ඇතුළු වීම පිටවීම පැහැදිලිව හඳුනාගත හැකි විය. ඇතුළු වෙන හුස්ම සීතල ලෙසත්, ඒ තරමක් දිගු ලෙසත් පෙනී ගිය අතර පිටවන හුස්ම උණුසුම් සහගත හා කෙටි බවක් දැනියයි. හුස්ම ඇතුළු වන විට නාසිකාග්‍රය ඇතුළට තෙරපෙන බවත් පිටවන හුස්මේදී නාසිකාග්‍රය පුළුලන බව දැනේ. ආනාපාන අවස්ථා 30කට පමණ හොඳින් සිත යොමු කර බලා සිටියේදී දීර්ඝ හුස්ම රැල්ලක් ඇතුළන ආකාරය පෙනී ගොස් ක්‍රමයෙන් හුස්ම රැල්ල දැනීම අඩුවේ. අඩුවේගෙන ගොස් සංසිඳීමක් ඇති බවට දැනී යාමෙන් පසු සිතවිලි එන බවත් එහිදී ඒ වාට අවස්ථාව වළක්වමින් නැවත ආනාපාන නිමිත්තට යොමු වීමයි. මේ ආකාරයට පැයකට ආසන්න කාලයක් ආනාපානේ ගත කළ හැකිය. භාවනාවේ දියුණුවට ඔබ වහන්සේගෙන් උපදෙස් අපේක්ෂා කරමි. මේකේ අවසානට ඉස්සලා වාක්‍යය සඳහන් කරලා තියෙනවා මේ හිතවිලි අයින් කරලා ආනපානට දාන්න හදනවා කියලා. ඒක ටිකක් බහන පැත්තෙන් බලන බියගුළු ක්‍රියාවක්. කියන්නේ එන තරම් හිතවිලි එන්න දෙන්න. එන්න දීලා බලන්න ඒව එන අතරමැද ආනපනය අල්ලන්න පුළුවන් වුණොත් ඒතර තමයි තියෙන එකයි කරණ තියෙන්නේ වෙන දෙයකට බාධා කරන්නේ නැහැ එන්න බලන්න. ඉතින් ඉස්සල් ප්‍රශ්නෙත් ඒකම කියවිලා තියෙනවා මේකෙත් ඒකම කියවිලා තියෙනවා යම් විදියකට ඒ වගේ කොයි දිහටත් එන්න ඇරලා ආනාපාන දිහා බලාන හිටියොත් Tamanට තේරෙයි ඒ ආනාපානය දිගට බලලා යම් ආකාරයක සංහිඳියාවක් වෙනවද ඒ ක්‍රමේටම පිටින් එන දේවලුත් අනිවාර්යයෙන්ම සංහිඳිනවා කරබන හිටියොත්. යට කරන්න හරි වෙනස් කරන්න හරි නොයේවා කියලා හිතන්න හිතන්න විසෙනවා. ඒ නිසා ආනාපානෙට අපි පිහිట్లా යම් විදිහකට ආනාපානෙ ආම්බාම් කරගෙන මෙල්ල කරගෙන කීකරු කරනවා නම් ඒකට බාධා කරමින් ඉන්න සියලු දේටත් ඒ ක්‍රියාවලියම කරන්න. එන්නයි. වලක්කන්න යන්න යන්න අලුත් වෙනවා. වලක්කන්න වලක් යන්න යන්න යන්න යන්න එවුව පණ ලබනවා. පොහොර ලබනවා. ආහාර ලබනවා. ඒ ගණන් ගන්න නැතුව ඒ ඕන දෙයක් ආපු දෙයින් යම් මට්ටමකට ගියාට පස්සේ තමයි වෙන්න පුළුවන් කරන්න පුළුවන්. ඒක ඇත්ත. බලන්න ආනපන දිහා බලන හිටියොත් අරව ඇවිල්ලා අපිව අවුස්සන්න බලනවා. අපි ලව්ව මොන හරි කරව ගන්න බලනවා. එකට එක කරනවා. අපි මොනවාක්වත් නොකර හිටියොත් ඒවයි හේම තැම්පත් වෙනවා. ඒකට පණ එන්නේ අපිව එකට එකට කෙරුවොත් විතරයි. අපි ඒකට පොහොර ලැබෙන්නේ අපිව යටපත් කරන්න හැදුවොත් විතරයි. ඔබ වරෙන් ඕන දෙයක් කරපන් මම ආනපානේ සරණ පිහිට සතියේ සරණ පිහිට බලනවා කියලා කිව්වොත් අරව එහෙම ලැත්තනම ලොප් වෙන්න පටන් ගන්නවා. ඒ කලාව අනුව බලනකොට එන දේවල් වළක්වන්න හදන එක මම කියනවා බියගුළු ක්‍රියාවක් කියලා. සමතේදී ඒක එච්චර බියගුළු නෑ සාමාන්‍ය ඒක උපක්‍රමයක් විදිහට පාවිච්චි කරනවා. නමුත් විපස්සනා කරනකොට තමන්ගේ සතිය මූල කර්මස්ථානයේ පිළිබඳ තියෙන විශ්වාසයෙන් එන එකට එන්න දෙන්න. ඒකට එහෙමම තැම්පත් වෙන එක තමන්ට ලැබෙන අතවාසියක් ප්‍රතික්‍රියා නොකිරීම හරහා. ඒ ප්‍රතික්‍රියා නොකිරීමන බුදුරජාණන් වහන්සේ කියන්නේ ඉවසනවා කියලා. බුරුම් භාෂාවෙන් කියන ඉවසන්නා නිවන් දකියි. ඔය එනින වගේ නංවනං හොය හොයා යටපත් කරන්න හදලා නැති කරන්න හදලා අනපන ඉස්මතු කරන්න හදන්න හදන්න කුලප්පුවක් වැඩි වෙනවා. අන්නෙම කුලප්පු නොවි කුලප්පු වැඩි වුණාට තරහ වෙන්නත් එපා. ඒ පටන් ගන්න කෙනාගේ එහෙම ටිකක් හිටිනවා. ටිකක් කල් ගියාට පස්සේ මේ කමටහන මතක් වුණොත් කරබන එන දෙයට එන්න අරගෙන හිටියොත් ඒ ආනාපාන tempat වෙන අතරේ ඌවගේ පුදුම tempat වීමක් එනවා. මොකද මේ හැමදේම අපිට බාධා කරන්නේ අපි ඒකට ප්‍රතික්‍රියා කළොත් විතරයි කියන පදනමේ මම ඉන්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස පරයන්ක භාවනාවේදී හුස්ම ඇතුළීම හා පිටවීම දෙස උඩිතලාසන්නේ සිත පිහිටුවා ඒ දෙස බලන විට හුස්ම ඇතුළීම හා පිටවීම වෙන වෙනම හඳුනාගත හැකි හැකිය. ඇතුළු වෙන හුස්ම සිසිල් බවත් පිටවන හුස්ම උෂ්ණ බවත් වැටහුණි. හුස්ම ඇතුළීම දකුණු නාස්පුඩුව වැඩි ක්‍රියාකාරීත්වයකුත් හුස්ම පිටවීම වම් නාස්පුඩුව වැඩිපුර ක්‍රියාකාරීත්වයක් වන බව වැටහුණි. මෙසේ විනාඩියකට පමණ කාලයක් සිත යමා බලා සිටින විට උඩුකයට සිත යමා තිබෙදීම පාදයේ වේදනාවක් දැනෙන්නට විය. ඒ ගැන අනිත්‍ය බව මෙනෙහි කර නැවතත් ආනාපාන අරමුණට සිත යොමු කෙලෙමි. පාදයේ වේදනාව කෙමෙන් අඩුවිය. කිසිදු අරමුණක් එක් ආකාරයට නොපවත්නා බවත් සියල්ල මොහොතින් මොහොත වෙනස් වන බවත් පැහැදිලි විය. අරමුණේ සිත බැහැර වූ විට උවමනායෙන්ම අරමුණට නැවත යොමුීමේ කල යුත්තක්දයි ගෞරවයෙන් පහදා දුන මැනවි. මම ඒක තමයි ඉස්සලා එකේ විස්තර කළේ අපිට විශ්වාසය ගොඩනගා ගන්න සතිය ඇති කරන්න අපි මුලින් අරමුණක පිහිට පතනවා. එහෙම නැත්නම් අරමුණක් ඉස්සරහින් තියාගෙන අරමුණට අරමුණු කරනවා කියලා අපි ඒකට කියනවා. අරමුණේ එල්ලෙනවා ආලම්බණය කරනවා. නමුත් ඒක හොඳට තමන්ට විශ්වාසය ඇති වුණාට පස්සේ ඒකට පරිබාහිර වෙන අරමුණු වල තියෙන බාධාකාරී බව නැත්නම් පීඩාකාරී බව නපුර අඩු වෙන්න පටන් ගන්නවා. අඩු වුණාට පටන් පටන් තේරෙනවා නම් Tamanට විශ්වාසය අරමුණ අල්ලගත්ත එකේ අරමුණ අරමුණු කිරීමේ දක්ෂතාවය වැඩි වෙන්න වැඩි වෙන්න මේ වගේ තියෙන නපුර අඩු වෙනවා නම් ඒව ගැන නොතකා සිටීමෙන් තමන් අල්ලගත්ත අරමුණේ පුළුවන් තරම් එල්බගෙන සිටීමෙන් අරක හැලෙන්න පටන් ගන්නවා. මේ එන දේවල් අනිච්චන් දුක්ඛන් අනත්තන් කිව්වත් එතන ඉස්සලා කියන විදිහට ඒවා නැති වෙලා ආනපානට යන්න දඟලුවත් ඒකේ හැම එකෙම වෙන්නේ ඒ එන අරමුණ වලට ප්‍රතික්‍රියා කිරීමෙන් පොහොර දෙනවා. ආහාර දෙනවා. ඒක ගණන් ගන්න නැතුව ඉන්න පුළුවන්. තමන් ඇති කරගත්ත සතිය මත අරමුණ මත මේ විශ්වාසය තියාගෙන ඉන්න පුළුවන් නම් තමන්ට තේරෙයි ඒ ආත්ම විශ්වාසය නිසාම මේන කිසිම දෙයකින් ආතුර කරන්න පුළුවන් ගතියක් අනුසු කරන්න පුළුවන් ගතියක් ඇත්තේ නැහැ. ඒක වෛද්‍ය විද්‍යාත්මකව කියනවා නම් තමයි විශ්වාසය තියෙනවා නම් මොන විස බීජයක්වත් එන්නේ. හිත වැටුණාට පස්සේ ආතතිගත වුණාට පස්සේ සියලුම විස බීජ විලිස්සගෙන පයින්. ඒ නිසා තමන් විශ්වාසයෙන් කරනවා නම් එහෙම නැත්නම් ආත්ම විශ්වාසය එනවා නම් ඒක කොහෙන් එනවද දන්නේ නැහැ. බුදුහාමර අපිට ක්‍රම තුනක් කියලා දෙන්න එකක් සද්ධාව දෙකක් සීලය තුන සතිය. සද්ධාවෙන් කරන්න මොන දෙයක් අක්කක්දාකත් වසක් විසක්වත් වදින්න. සීලෙන් කරන්න ඔය කොයි දේ කරුවා සීල කැඩෙන්නේ නැහැ කියලා හිතා ගන්න මොනක්වත් වෙන්නේ නැහැ. සතිය මං ඇති කරලා තිනවා පුළුවන් නම් කඩපන් කියලා බලන්න සතිය කැඩෙන්නේත් නැහැ. ඉතින් මේකට අපි ආත්ම විශ්වාසය කියන පටු වචනයක් පාවිච්චි කරන්නේ ඊට වෙඩි ලෝක ලොකු දෙයක් මේකේ තියෙනවා. ඒක නැති නිසායි අපි මේ යාප්පු වෙන්නේ බැගෑ වෙන්නේ කඹරන්නේ පහඳින්නේ බැගෑ තත්තරපතර තියෙනවා. අපිට ශ්‍රද්ධාව මදි. අපේ සීල පිළිබඳ විශ්වාසය මදි. සතියමදි. ඉතින් කවුරුත් පටන් ගන්න එහෙම තමයි. අත් යම් දවසක මේ සීලේ සත්‍ය විශ්වාසය එනකොට තමයි තේරෙනවා මොන ක්‍රූස් මිසයිල් එකක් ආවත් කරන්න දෙයක් නැහැ. හෙනයක් ගැහුවත් කරන්න දෙයක් නැහැ. වදින්නේ නැහැ මොකද තමන් දන්නවා තමන්ගේ සීලය. තමන් දන්නවා තමන්ගේ සද්ධාව. තමන් දන්නවා තමන්ගේ සතිය තියෙනවා. ඉතින් ඒක නිසා ඒ දේවල් විශ්වාස කරන වෙනකොට බුදුහාඳුරු විශ්වාස කරනවා ඒව ඇති නැති නැති කට්ටිය. ඔය තුනේ නේකන ආයෙ තවදුරටත් බුදුහාමුදුරුවෝ විශ්වාස කරන්නේ බුදුහාමුදුරුවෝ දීපු ධර්ම විශ්වාස කරනවා. මයිලක තියෙන සද්ධාාවක්. ඒ සද්ධාවත් බුදුන් ගැන තියෙන සද්ධාව නෙමෙයි. ධර්මය ගැන තියෙන සද්ධාව නෙවෙයි සංගණය තමන්ගේ සීලය ගැන. තමන්ගේ සීලය ගැන තමන්ගේ සතිය ගැන. ඒතකොට බුදුහාමුදුරුවෝ ඈතක ඉඳලා සාදු කියනවා ආඹ දැන් නිදහස් වෙන්න කිට්ටුයි. එහෙම නැතිගෙන බුදුහාමුදුරුවෝ පිටිපස්ස යනවා කොයි වෙලාවෙත් හැම දෙයකම ඒ නිසා මේ සද්ධාවේ විපරිණාමය සීල විපරිණාමය එතන මේ සති විපරිණාමය වෙන්න වෙන්න වෙන්න පුද්ගලයා විමුක්ති තත්ත්වයටපත් වෙනවා. එනිසා මේ ලියලා තියෙන ප්‍රශ්න ගොඩක තිබුණේ ඒක තාම වෙමින් පවතිනවා වෙලා නැහැ. ඒක උනන්දු කළ යුතු තත්ත්වයක්. ඒක මේ වෙනසක් එනතම් පරිණාමයක් සිදු වෙන වෙලාවක්. එහෙම තමන්ගෙම සීලේ තමන්ගෙම ශ්‍රද්ධාව තමන්ගෙම සතිය උරගගා බලන්න යනවනම් එන්නේ එන්නේ එන්නේ තමන්ට තේරෙන පටන් අර ගන්නවා. ඒ හැම දෙයකම තියෙන නපුරු ගතිය, හැම දෙයකම තියෙන ආතුර කරන ගතිය, හැම දෙයකම තියෙන කෙලසන ගතිය අඩු වෙන්න පටන් අර ගන්නවා. ඒක මෙතන ඉන්න දෙන්නේගේ සමාන හැම කෙනාගම එක එක මට්ටම් වල තියෙන්නේ. ඉතින් ඒක තමයි අපි මේ සීළු වැඩ බහා තබලා ඇවිල්ලා උරගගා බලන්නේ. අපිට සම්පatti කරගතිය, පිටිච්ච ගතිය වැඩි කරගන්න පුළුවන්ද කියලා. ගෞරවනීය ස්වාමින්වහන්සේ මම කාලයක් තිස්සේ භාවනා කරමි. මුල් කාලයේදී දිව තොල රවුමේ කරකැවින් වෙනස් වෙන හැටි දැක්කෙමි. ඒ වේදනා බලන විටයි. තවද ශරීරයේ දුමක් පිටවෙන්නක් මෙන් දැනිනි. ආනාපාන සතිය කිරීමට මම පටන් ගත්තේ ඔබ වහන්සේගේ අනුශාසනා හා භාවනා වැඩසටහන් වලට සහභාගී වීමෙන් පසුයි. දැනට මා ආනාපාන සතිය ප්‍රධානව ඉදිරියෙන් තබාගෙන කරමි. නාසයේ මුල ආශ්වාසයේ වැඩි එකම ආශ්වාසයේ කොටස් තුනකින් විතර එතනම වැඩි කඩින් කඩ උඩට හා යටට යයි. ආශ්වාස නැති වුණත් ඒ සංඥාව ඒ විදිහටම උඩට පහතට යයි. සමහර විට වතුර බුබුලක් උඩට යන්නක් මෙන්ද රැලි නගමින් යන දියැලක් මෙන්ද දැනේ. එහි ඇති චලනය දැනේ. ඔබ වහන්සේගෙන් සමා වී මට තවදුරටත් උපදෙස් හා මේ යන ක්‍රමය නිවැරදිද යන්න දැනගත යුතුය ඇත. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය අජරාමර නිර්වාණය ප්‍රාර්ථනා කරමි. මේකට මේ අනුග්‍රහයක් වෙනස නැත්නම් සුත්තමේ ඥානෙ පිණිස බුදුරජාණන් වහන්සේ මේකට දීලා තියෙන විග්‍රහය මට වෙන මඩ වැටෙන තාලෙන් කිව්වොත් අපි ගෙවල් දොරවල් වල ඉන්නකොට කාම ගුණයන්ගෙන් ගැලිලා එහෙම නැත්නම් වස්තුකාමයටම ගැලිලා ගත කරනකොට ඒ වස්තුකාමෙන් අයින් වෙච්ච වෙලා අපේ හිතට වෙන දේ දැක ගන්න හම්බ වෙන්නේ නැහැ. මොකද උදේ ඉඳලා හැන්ද වෙනකම්ම ඒ කාම වස්තුවේමයි ගැලී සිටින්නේ කාම ගුණයන්ගේමයි ගැලී සිටින්නේ වස්තුකාමේ විතරයි දන්නේ. ඉතින් යම් කිසි කෙනෙක් පැයකට දෙකකට හෝ తాකාලික පැවිද්දකින් හෝ භාවනා වැඩපිළිවෙලට හෝ පැවිද්දකට ගිහිල්ලා කාම වස්තුන්ගෙන් අයින් වුණාට පස්සේ නැත්නම් වස්තුකාමෙන් తాවකාලික අගුණාට පස්සේ මේ හිතට එන කෙලස් වර්ගයක් තේරෙන පටන් ගන්නවා. සුදු ඇඳගත්තත්, කය සීතලට තිබ්බත්, සිල්ලුතුම් මැද හිටියත්, භාවනා මධ්‍යස්ථානක හිටියත් ලස්සන භාවනා කොට එක වඩලා හිටියත් හිතේ පුදුමාකාර කෙලෙස් වර්ගයක්. ඒකට කියනවා කාම සංඥා කියලා. ඒක දකින්න බෑ කාටවත් කාමේ ඉන්න ගමන් නැත්නම් කාම වස්තු වල ඉන්න ගමන් කාම වස්තුන්ගේ తాවකාලිකව අයින් වෙන්න ඕන. අයින් වෙලවල පිරිසුදුවක් බලාපොරොත්තු වුණාට සිද්ධ වෙන්නේ පිරිසුදුවක් නෙවෙයි අපිරිසිදුවක් කාමයේ අයින් වෙනකොට කාම සංඥා බලපාන. ඉතින් බුදුරජාන්සේ නොදැන අපිට මේ ගිහිගේ අතරින්ද කියනෝ නෙවෙයි. නැත්නම් භාවනා මධ්‍යස්ථානට යන්න කියනෝ නෙවෙයි. නමුත් බුදුජානසේ දන්නා මේ කාමයේ සහ කාම ගුණයන්ගෙන් ගැලී තිනවට වඩා කාමයේ අයින් කරන්න හදන මනසට කාම සංඥාවෙන් කරදර කරනවා කියන එක දැන ගැනීම විශාල සුතමේ ඥානයක් විශාල අත්දැකීමක් ඒ වගේම හොඳ දෙයක් කාමයට වැඩිය කාම සංඥාව කෙලස් අඩුයි ගොජ දාන ගතිය වැඩි බව හැබෑව දැකපු නැති නිසා කෝල ගතිය වැඩි වෙන බව හැබෑව ඊට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ අපිට අත දෙන්නේ ඔය කාමේ අයින් කරලා ඒ විනෝඩ මත කරගත්ත කාම සංඥාව නැති කෙනෙක් ලෝකේ නැහැ. ඒ කාම සංඥා නැති කරන් තමයි රූප කර්මස්ථානයක් දෙන්නේ. ඉතින් රූප කර්මස්ථාන අපි ඉඳගෙන ඉන්නේ ඉරියව්ව වෙන්න පුළුවන්. ඉන්නකොට ඉඳගෙන ඉන්නකොට ලැබෙන ආස්වාද ප්‍රසවාසය වෙන්න පුළුවන්. අපි ඇවිදිනකොට සක්මන් ඉරියව්ව වෙන්න පුළුවන්. වම දකුණ වෙන්න පුළුවන්. කනකොට යනකොට එනකොට දඟලනකොට ඒ ඒ ඉරියව්ව වෙන්න පුළුවන්. ඉතින් යෝගාවචරය යම්ම චිත්තක්ෂණයක ඉන්න ඉරියවට හිත දැම්මොත් යා කාමෙත් අයින් කරගත්ත කාම සංඥාවත් අයින් කරගත්ත දැන් රූපයක් එක්ක ඉන්නේ. ඒක ඉතින් අපි පුළුවන් තරම් උනන්දු කරනවා. මොකද මේ ආනාපාන තියෙන චිත්තක්ෂණයක කාමෙට ඉන්නත් බෑ කාම සංඥාවලුත් නැහැ. ඉතින් අපි ඒක වැඩි කරන වැඩි කරන යනකොට බුදුරජාණන් අපිට පොඩි ඉඟියක් දෙනවා. ඔය බලාන ඉන්න රූපෙට කාලානුරූප මොකද වෙන්නේ කියලා බලන්න. මේ බලාන ඉන්න ආනපානේ හරි ඉඳගෙන ඉන්න ඉරියව්වේ හරි ඉර පායනකොට හඳ ලීන වෙලා යනවා වගේ තුනී වෙලා යනවා වගේ අර අරමුණ ටික ටික ටික ටික දුර්ල යනවා. එතකොට අර කාමයේ අයින් කරලා පස්සේ කාම සංඥා වෙනවා වගේ දැන් රූපය අයින් වෙගෙන යනකොට රූප සංඥා වෙනවා. ඒ රූප සංඥාව තමයි මේකේ මේ යෝගාවචරයාගේ බබාගේ භාෂාවෙන් කියන්නේ. මට ආනාපානේ නොපෙනුනාට ඒ සංඥාව gediye පිටින්ම තියෙනවා. හැබැයි අච්චර වගේ පිරිමැදින ගති නෑ. අච්චරම ගොරෝසුවට පේන්නේ නිකන් තැම්බිච්ච පිපිඤ්ඤ කැලක් වගේ පේනවා. එතකොට වෙන්නේ රූපය ගෙවන් වෙනකොට රූප සංඥා එනවා. එතකොට යෝගාවචර දැනගන්න ඕනේ මේක කාමයේ ගෙවන් වෙනකොට කාම සංඥා ඇවිල්ලා කාම සංඥා වෙනකොට රූපය ඇවිල්ලා රූප වෙනකොට රූප සංඥා ඇවිල්ලා දැන් පියවර හතරකින් හිත දියුණු වෙලා තියෙනවා. හැබැයි තාම පේන්නේ මඩේ හිටවපු ඉන්නක් වගේ. එහෙට වැරෙනවා මෙහෙට වැරෙනවා යෝගාවචරය දන්නේ මේක ඉදිරියට යන්නේ පස්සට දෙන්නේ කියලා මොකද ආශ්වාස ප්‍රශ්වාසයේ අලගිය මුලගිය විස්තර හොයන්න බෑ. අංග ප්‍රත්‍යංග හොයන්න බෑ. ව්‍යංජන අනුව්‍යංජන හොයන්න බෑ. හැබැයි වෙනකොට හුස්මේ ඉන්න බව දන්න. ඉතින් ඒක සුතමේ ඥානෙ නැති කෙනා ලෑස්තිලා ගියේ නැති එකනා හිතන මේ සතිය ගොරෝසු තිබුණ දැන් සතිය තමයි මේ නැති උනේ. හොඳට සමාධිය තිබුණද මේ සමාධිය තමයි නැති උනේ කියලා අර රූපේ ගෙවන් වෙලා රූප සංඥා වෙනකොට උංගව දෙනේ Tamanට දෙස් දී ගන්න. ඒක ඇත්තටම කමඨාන සුද්ධ වීම නැති නිසා වෙන වැඩක්. නමුත් මේක දියුණුවක්. මේ දෙකම දැනගෙන ඒ රූපේ රූප සංඥාවක් වඩපත් වෙලා ගෙවන් වෙද්දී මේ රූප සංඥා බදා ගන්න නැතුව ඒ රූප සංඥාත් එක්ක ගැටෙන්නේ නැතුව රූප සංඥාට ප්‍රතික්‍රියා කරන්න නැතුව හිටියොත් ওই දෙකම ගෙවන් වෙලා අරූපයට වැටෙනවා හිත. ඒතර හරි අමාරු අභියෝගතා පරීක්ෂණය තියෙන්නේ. මොකද අපිට හුරු නෑ රූපේ සහ රූප සංඥාවෙන් තොරව සතිය පවත්වන්න පුළුවන් කියලා. අපි තනේ රූපයක් තියෙන්න ඕනේ. එතන රූපේ විනෝඩ තියෙන රූපේ හේවණල්ල හරි තියෙන්න ඕනේ සතිය පවත්වන්න කියලා. නමුත් යෝගාවචරය දැන් සතියේ ත්‍රිපින්චීත් වෙන කාමයේ අයින් කරලා තියෙනවා. කාම සංඥාව අයින් කරලා තියෙනවා. රූපේ ගෙවන් වෙනවා. දැන් රූප සංඥාව තියෙන්නේ. ඒකත් ගෙවන් වුණොත් කාමය කාම සංඥා රූපයත් රූප සංඥාවක් නැති සතියක් අනාරම්මන සතියක් අනිමිත්ත සතියකට හිත යන්න පුළුවන්. ඉතින් ඒක දී යටින් ඉන්දර ගෙනියනවා වගේ වැඩක්. ඒක ඒක යෝගාවචරගේ හැම ශක්තියක්ම උරගා බලන වැඩක්. භාවනා විතරක් නෙවෙයි. පෙරපින් කරලා තියෙන්න ඕනේ. ලෑස්තිලා යන්න ඕනේ. බාලදක්ෂිකාවක් හෝ බාලදක්ෂෙක් වෙන්න ඕනේ. උද සෙල්ලක්කාර මනසක් තියෙන්න ඕනේ. යෝනිසුමනසිකාරය තියෙන්න ඕනේ. සම්මාදිට්ඨිය තියෙන්න ඕනේ. එහෙම වුණොත් පේනවා ඔය අරමුණ දුන්නේ අරමුණ ගෙද ගෙනියන්න නෙවෙයි දැක දැක දන දන ගෙවම් කරන්නයි. ඒ ගෙවම් කරනකොට යා කෙලින්ම යන්නේ නැහැ. යා රූප සංඥාවක් ඇවිල්ලා හොල්මන් කරනවා. රූප සංඥාවට ගණන් ගන්න නැතුව දෙකම ගියොත් අරූපෙට නැත්තම් ඊට වැඩිය කෙලෙස් අඩු තත්යකට හිත වඩනවා. ඉතින් ඒක මේ පොළොදිගේ ආශයන්තරාවක් හරියට නිකන් වාතයේ හිටියා වගේ. ඝන පොළවේ ගිනිච්ච මේ ටොංගානක් බර මේ යකඩ යන්ත්‍රේ හිතා ගන්න බැරි විදිහට වාතය ඔසවලා වාතය සමබර වෙනවා. පොළවේ ගිය මිනිස්සුන්ට කාදාකත් හිතන්න බෑ කොහොමද මේ ඒරෝඩයිනමික්ස් වැඩ කරන්නේ නැත්නම් මේ වායු යානයක් විදිහට වැඩ කරන්න කියලා. ඒ වගේ අපි වෙන තලයකට භවනා යන්න හදනවා. හිත ඒකට යන්න දෙන්නේ නැත්නම් අපේ හිත බරු වෙලලා වගේ කෙලස්. ඒ කෙලස් ගෙවෙනකොට අපි බය වෙනවා. කෙලස් ගෙවෙනකොට අපි අනිශ්චිතතාවයකටපත් වෙනවා. සැක ඇති කරගන්නවා. මොකද සත්පුරුෂය ඇසුරු කරලා නැහැ, සද්ධර්මය අහලා නැහැ, සත්පුරුෂ ධර්මයේ හැසිරීලා නැහැ. ඉතින් ඒකට අමාරුයි. ඉතින් එහෙම කෙනාට කමඨාන සුද්ධු වෙන්නේ නැත්තම් එයා Tamanටම මේ බරුවෙල්ල ගන්නවා, අවුල් කර ගන්නවා. ඉතින් සමහරක් ලකුණු, ඒ වගේ දෙයක සමහරක් ලකුණු මේ ලිපියේ සඳහන් වෙලා තියෙනවා. ඒක හරි හැටියට කියවගෙන මින් ඉදිරියට මොනම අරමුණක් නැතුණා සතිය කැඩෙන්නේ නැතුව තියෙනවා කියන තැනට යා ගන්න පුළුවන් වුණොත් මම මේ කියන්න හදන දේ ප්‍රොජෙනක් තියෙනවා. මේ ලියපෙකනාට හෝ වෙන කෙනෙකුට මම මේ පොදුවේ කතා කරන්නේ ඒ නිසා මේ වෙලාවට ඒ භාවනාවටම සත්‍යෙට මේ යන්න දීලා හිතාමතා වෙන්න පුළුවන් අඩුපාඩු අයින් කරගන්න යෝගාවචරය කල්ැතු ලෑස්තිලා යන එක තමයි බලාපොරොත්තු වෙන්න ඕන දේ. පින්වත් ස්වාමින්වහන්සේ මම ආධුනිකයෙක්මි. ආස්වාදය හා ප්‍රස්වාසය ගැන සිත යොමු කළෙමි. මෙහිදී උදරයේ පිම්බීම ගැන සිත යොමු කරන විට මට දැන් මට දැනුනේ ශරීරය තුලින්ම නිර්මාණය වන බලයක් මගින් පීඩනයක් මගින් පිම්බීම සිදුවන බවත් උදරයේ හැකිලීම බලපෑමක් නැතුව සිදුවන බවත්ය. වැඩි දුරටත් මේ ගැන මෙනෙහි කරන විට මට සිතුනේ පට්ටලයක් උඩ කොටයක් ඉරන ක්‍රියාවලිය වගේ කියලයි. කෙසේ නමුත් වැඩිදුර සිත එක එල්ලේ රඳවාගත නොහැක. වාර 8ක් 10ක් පමණ දුර යාකි වුණත් ඊට පස ඊට පසු සිත වෙනස් වෙනස් අරමුණක් ඔස්සේ සිත ගමන් කරයි. එක අරමුණක් ඔස්සේ සිත පිහිටවා ගැනීමට ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට පින් සිදු වේවා. ඇත්තටම පළවෙනිම කියන්න ඕනේ මේ අපි තටමන්නේ ඒ කාර්මුණක හිත පවත්තන්න නෙවෙයි. අරමුණක හිත පවත්තන්න බැරි බව බාර ගන්නයි. ඒ තියෙන්නේ එවැනි தත්වයකට බුදුහාමුදුරුවෝ මේ අපිට පෙන්වන්න හදනකොට මේ කර්මණක පිටන තටබන්න ගත්තොත් පුදුමාකාර වේසකටපත් වෙනවා. ඉතලාම දැනගන්න ඕනේ මේ අරමුණක පිටනවා කියන්නේ කොහොම කරන්නද? පිස්සු ඇච්ච වඳුරේ ඉදිකට්ටකොට වාඩිලා හිටපන් කිව්වට ඌට ඉන්න බලුනේ. මෙච්චර කල් පිස්සු කියලා සීමාවක් නැතුව මේ ආපු ගමන් දැන් එක එක එල්ලේ තියන්න හදනවා. කරන්න බැරි වැඩ. එදා පළවෙනියෙන් දැනගන්න මගේ හිත ඒ කර්මක තියන්න බෑ. ඒක තමයි ප්‍රධානම කර්මස්ථානේ ප්‍රධාන වැදගත් මේ තමයි කාම සංඥා කියන්නේ මේකට තමයි. ඒක බාර ගන්න තු උත්තර දෙන්න බෑ. ඒක බාර ගන්න තු බෙහෙතුත් නෑ ඔකට. ඉතින් මේ බෞද්ධයට විතරයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. අබෞද්ධයට කිසි ප්‍රශ්නයක් නෑ. මොකද එයා දන්නවා මේ හිත කියන එක ඉගෙන ගන්න නම් හිතට නිසි නිදි නටන්න දීලා බලන්න ඉන්න ඕනේ. එහෙනම් ඌ ගැට ගහලා ඉර කරලා බැලුවොත් එහෙම සත්වෝ ධාන්න කියලා බලන සත්වෝ ප්‍රകൃති සත්වෝ නෙවෙයිනේ. උන් කැලේට ගිහිල්ලා නිදැල්ලා ඉන්න හැටි බලන්න ඕන. ඒ නිසා තමන්ගේ හිතවත් අඩු ගන්න. ඒකත් අල්ලු වල් බూరు පෙරේතේ තමයි. සත්වෝ ධාන්න කොට කරලා බලන්න යන්න එපා. උඩ පිස්සු කෙලින්න හරි. දැන් පිස්සු කෙලින්න සද්ධාවත් ධාන සීලයක් ධාන සතිය තියාගන්න. ඒතකොට යම් ප්‍රමාණයකට දැපෙන වෙලාවටත් වැඩිය මේ කාර්මුණු තියන්න හදන උත්තරේ එහෙම නැත්නම් ඒ හොයන උත්සාහය තමයි අපිට තියෙන එකම දුක. ඒකට කියනවනේ එක්කම්ම සිත දෝමනස්සය කියලා. භාවනා ලෝකේ තියෙන දුක. විපස්සනා කරන එකට කියනවා මෙහෙම දඟලන්න එපා. වැඩක් නැත්තම් මෙතන හිටපන් කියලා අරමුණක් දෙන්න. ඒකල හිතට යහිත යන හැටි බලන්න. ඒක අකුසලයක් නෙමෙයි. බුදුජානන්සේ අකුසල් කියලා කියන්නේ චේතනාවට. චේතනාම් භික්කවේ කම්මං වදාන. මෙතන චේතනාවක් නැහැ. එයා යන්නේ යාගේ ආරයට. යාගේ රුචි අරුචියට. ඒකේ පෞරුෂත්ව ලක්ෂණයට. ඉතින් අපි බෙහෙත් දෙන්න හදන්නේ අපේ පෞරුෂත්වය දැකලා නැතුව, රුචි අරුචිකම් දකින්න නැතුව, ආරය දන්නේ නැතුව. ඒ කොහොමද බෙහෙත් දෙන්නේ? එසලා මේක මේ හිතවිලි නැති ලෝකයක් හෝ වේදනා නැති ලෝකයක් හෝ සද්ද නැති ලෝකයක් හිතන්න එපා. වාඩු තැනකට යන්න ඇත්ත. වාඩු තැනකට ගිහිල්ලා වැඩක් නැත්තම් හිතට කියන්න ආනපානේ බලන්න කියලා ඊගාට බලන්න මට වාඩි වුණාම වැඩියෙන්ම ඉන්නේ හිතවිලිද එක්කෙනෙක් ඔව් කියනකොට එතනම ඉන්න කෙනෙක් කියයි මට නම් කාදාකත් ඉතිරි ප්‍රශ්නයක් මට සද්ද තමයි ඉවසන්න බැරි කියලා. ඒ ළඟ ඉන්න කියන ඕගොල්ලන්ට මේ සද්ද හිතුණා මට නම් එකම ප්‍රශ්නේ ශරීරේ වේදනාව විඳ ගන්න බැරි. මේ තුන් දෙනෙත් තුනක් කියන්නේ. ඒ තුන් දෙනා જાති තුනක්. ඒකවත් දන්නේ නැතුව මම විතක්ක චරිතයක්ද වේදනා චරිතයක්ද එහෙම නැත්නම් මේ සද්ද වල තරහ යන චරිතයක්ද කියලා දන්නේ නැතුව මේ හිත එක තැනක හිර කරලා තියානින්න ඒ දඟලන දඟලිල්ල yaadෙන්නේ නැහැ ඒ නිසා මූලිකම සතිපට්ඨානය කියන වචනේ තේරුම් ගන්න වැඩක් යොදලා නැති වෙලාවක හිත කියන්න බ මේ මෙතන හිටපන් යට ආසනයක් පනවලා දෙන්න ආනපානේ හරි පිම්බි මැකිලිම හරි එන්නේ මොකද්ද යන්නේ මොකද්ද කියලා ඇති හැටිය දැකලා වාර්තා කෙරුවොත් දෙවැන්නෙකුට උත්තර දෙන්න පුළුවන්. හැබැයි එන යන දේ වළක්වන්න ගියොත් ඒ කාර්මුණක තියාගන්න ඕනෑ කියන මේ මේ අස්වාභාවික මේක දඟලන පටන් ගත්තොත් ඒ යෝගාවචරයට මුලැමැදාග තුනේම ආතතියක් අසහනයක් විතරයි ඉතුරු වෙන්නේ. එනිසා නැවතත් මූල කර්මස්ථානට අහුම්කම් දෙන්න පුළුවන් වෙච්ච වෙලාවක ඒක පුළුවන් තරම් හෙලි කරන්න උත්සාහ කරනවා මේ මූලික කමඨාන උපදේශ මාලාවේ වෙන දේ බලනවා මිස අරක කරන්න මේක කරන්න යන්නේක භාවනාට කරන බාධාව. ඒ නිසා මම මේ මුළු වාක්‍යෙම අන්තිමට ඉස්සලා දිලලා තියෙන වාක්‍ය විතරයි මේ විග්‍රහ කරේ. මම හිතනවා ඒක හරියට දැනගත්තොත් මුලින් කියපු ප්‍රශ්න කොටකට උත්තර හම්බෙයි කියලා. ගරු ස්වාමින්වහන්ස මම පරයන්ක භාවනාවට වාඩි වූ පසු ආස්වාද ප්‍රස්වාසයේ දැනීමට තරම තරමක වේලාවක් ගත වුණි. ඉන්පසු ආස්වාද ප්‍රස්වාසයේ දැනෙන විට මගේ ශරීරයේ වම් පස සිත උරහිස අත ආදී ස්ථානවල වේගවත් චලනයක් ඇතිවන බව මට දැනුනි. ඒ දෙසට අවධානය යොමු කළ විට එම චලනයන් යටපත් වී ගිය අතර තදබල වේදනාවක් එම කොටස්වල මාහට දැනුනි. එම අවස්ථාවේදී ඒ වේදනාවට හිත යොමු කළත් බොහෝ වේලාවක් තදබල ලෙස මේ වේදනාව මට දැනේ. මේ සිදුවීම පරයන්ක භාවනාවේදී නොඑක් විට මට ඇතිවේ. එවිට ආස්වාස ප්‍රස්වාසයට හිත යොමු කිරීමට ලොකු උත්සාහයක් දැරිය යුතුය. පසුව මේ වේදනා පහව ගියත් නිතරම මට දැනෙන මේ తත්වය ස්වාභාවිකද? එසේ නැතිනම් ඉන් මිදීමට කුමක් කළ යුතුද යන්න පහදා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔය එතකොට ආනාපානෙට වැඩිය දැන් අපි ඉස්සරහින් තියලා තියෙන්නේ මූල කර්මස්ථානයේදී ආනාපාන නම් අපි නම් බරපතල සද්දයක් කරන නැත්නම් මේ කියන විදිහට බරපතල වේදනාවක් එනවා. ඒත් එක දිගටම යන හිතවිලි තොගයක් එනවා. ඒතර අපිට පේනවා මේ ඒ එන මේකේ කියලා තියෙන විදිහට වේදනා ශක්තිය වැඩි නම් ඒ අතරමැද ආනපනේ බලන්න හැදුවට පේන්නේ නැත්නම් වේදනාවම අරමුණු කරගෙන වේදනාව කියලා මෙනෙහි කරන්න පුළුවන් නම් යෝගාචරයට ලාභයක් හම්බ වෙනවා. වේදනාවක් ආපු වෙලාවට ශරීරයෙන් පිටතට හිත යන්නෙම නැහැ. අනිවාර්යයෙන්ම සතිය පිටන. එනිසා වේදනාවක් ආවයි කියලා කියන්නේ ආනාපාන අමෝරා වෙන්න හිත තියන්න ඕනේ. වේදනාව හිත ඇදලා ගන්න. එතකොටම යෝගාවචර කියන්නේ ඕව දැන් මම ආනාපානෙ නෙවෙයි වේදනාව කර්මස්ථානය කරගන්න ඕනේ කියලා බලනකොට යෝගාවචරයට තේරෙයි නැත්නම් තේරුම් ගන්න උත්සාහ කරන්න මේ වේදනාව දිහා බලන්නෙම द्वේෂයෙන් බලන්නෙම තරහින් ඒ නිසා Taman ඉන්නේ දැඩි දඬු වීමකට අතපය දඬු වෙනවා මේ මේ වේදනාව නැති කරන වනසන කියන වනස් හිතවිලි කියලා ඒවට කියනවා ව්‍යාපාද සංකප්ප විහිංසා සංකප්ප කියලා. ඒක එනකොට Taman විඳවනවා. Taman හිංසාවටපත් වෙනවා. ව්‍යාපාදයට ලක් වෙනවා. ඉතින් බුදුරජාණන් අපිට දෙන මෙතෙන් ගියාට පස්සේ අපිට දෙන උපදේශය තමයි පුළුවන් නම් මේ වේදනාව බලන ගමන් ඒ වේදනාවට තියෙන द्वේෂය ඒ වේදනාව එනකොට දෙඩි වෙන හැටි වනස් හිතවිල්ල දැක ගන්න පුළුවන් නම් මේ වනස් හිතවිල්ල ආරසා කරන ඕනම කෙනෙක් ඒ වෙලාවෙ ඉන්නේ අපායි. දැන හෝ නොදැන. ඒ නිසා බුදුජානන්සේ සඳහන් කරන මේකට ගොඩේ භාෂාවෙන් මහනි වේදනාව කියලා කියන්නේ ඇඟේ ඇලිච්ච උලක් විතර ගණන් ගන්න කියලා. ඒක රිදෙනවා. ඇඟේ කට්ටක් ගැටින් චාමුලක් කරන chance දෙනවා. ඉතින් මුද්‍රඥාන්සේ අහනවා මහණි එතනම තව උලක් කරනොත් මොකද වෙන්නේ? මුද්‍රඥාන්සේ දෙනවා වේදනා පිළිතුරක් දරන්න බෑ. උලක් කරනලා වේදනාව විතරන තවක් උලක් කරනොත් දරන්න බෑ. ওই දෙවෙනි උල කියන්නේ පළවෙනි වේදනාවට තියෙන ද්වේෂය. ඒක Taman යනගන්න එකක්. ඉතල එක නම් පිටින් ඇවිල්ලා එන එකනේ. මේ දෙවෙනි එක තමන් දැනගන්න එකක්. ඒක තමයි අවිද්‍යාව කියන්නේ. ඒක තමයි තෘෂ්ණාව කියන්නේ. කවදා හෝ දැනගන්න පුළුවන් නම් මේ වේදනාව කියන වචනේ පාලියේ සඳහන් කරලා තියෙන විඳීම කිය. සුඛ විඳීමක්ද දුක් විඳීමක්ද කියන එක විශේෂණ පදයක්. සුඛ හෝ දුක විඳීම. නමුත් අපි මෙතන වේදනාව කියන්නේ දුක් වේදනාවකටනේ. දුක් වේදා එනකොටම අපි දැඩි වෙනවා. ඒ නිසා වේදනාවත් එක්ක ඉන්න ගමන් වේදනාව වේදනාව කියලා මෙනෙහි කරන ගමන් යටින් තියෙන හීන් නූලෙන් වැඩ කරන द्वේෂය දැක ගන්නවයි කියන එක අපි වෙනුවෙන් බුදුහමරණ කරන්න පුළුවන් වෙයි කියලා හිතනවා. අපි වෙනුවෙන් අම්මට තාත්තට කරන්න පුළුවන් වෙයි කියලා හිතනවා. අපි මේ දන් දීලා ඒක අල්ලා ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. සිල් රැකලා ඔක් කරන්න පුළුවන් වෙයි කියලා හිතනවා. වේදනාවට ඉන්දිසල තටමලා පුළුවන් වෙයි කියලා හිතනවා. වේදනාවල ගියාට පස්සේ පුළුවන් වෙයි කියලා හිතනවා. සද්දයක් තීති කරන්න පුළුවන් වෙයි කියලා හිතනවා. එනිසා අපි මේ විදියට නිවනට තියෙන පාරේ නැත්නම් මේ වේදනාවේ දෙතෑවර පහර දීම ලක්ෂ කෙල කෝටි කී වාරයක් මග ඇරලා තියෙනවද කියලා හිතන්න. අපි මේකල ඇහුවොත් බෞද්ධයාගේ මොකටද භාවනා කරන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ. චතුරාර්ය සත්‍ය කියන්නේ දුක්ඛ සත්‍ය අවබෝධ. දුක්ඛ සත්‍ය අවබෝධ කරන්න හදන වේදනාව වෙනකොට වෛර කරගන්න. පුළුවන් වේද කවදා හරි වේදනාව අඳුර ගන්න වේදනාවට වෛර කරලා. ඒ නිසා දරා ගන්න පුළුවන් වේදනාව කාට පස්සේ අයික ආනාපානිය යට කරගෙන ආවත් කමක් නැහැ. වේදනාවක් කියලා එක ගන්න ඒ මූල කර්මස්ථානයේ වශයෙන් ගන්න නැත්නම් ඒ ඇවිල්ලානේ. ඒක දිහා ටික වේලාවක් ඉන්න ගමන් බලන්න ඇයි මේ අසහනේ? ඇයි මේ ආතතිය? ඇයි මේ ද්වේෂය? Tamange හිත තියෙන්නම දෝසානුසේ. ද්වේෂානුසේ තියෙන්නේ. ඒක දැක්කනම් පළවෙනි වතාවට නයා දැක්ක හුඹයි. ඉතින් කියනවා තුඹ නිවස තුල තුඹස යා තුඹස තුල වේනයා විසගෝර සරුපයා දකනාරු මෝඩයා කියලා දාම්පද ගැටලු දහම් ගැටපදයක් ගාතාවක් ලියලා තියෙනවා. ඒකට කියන දහම් ගැට කියලා. ඉතින් මේක අපේ මෝඩයෝ විසගෝර සර්පයා දකනාරු මෝඩයා කියලා දකින් දකින් තනයි මරනවා. සර්පේ දැකපු තමන් බනවා සලෝකයක් කියවලා තියෙනවා මම ඉස්සර කෝර සර්පය දැකනවා මාරය කියලා සත්තුමර මරනවා මේ කියන්නේ උඹේ හිත ඇතුලේ තියෙන හුඹස දැකපන් හුඹස තුල ඉන්න නයා දැකපන් නයා මරපන් කියලා තියෙන ඔය ද්වේෂය නැති කරපන් කියන එක මේ අකෝ ඇහැටුල්ලොත් දැකපන් මරනවා ගැරන්ඩිත් මරනවා මොකද සලෝකයක් කියලා තියෙනවා කියලා මේ විසකෝර සර්පය දැකන අරුමෝරයයි කියලා මෝඩයට තමයි කියලා තියෙන්නේ ඇත්ත තමයි මේ මෝඩයට කියන්නේ මේ වේදනාව එනකොට මේ නිවස තුල තුඹසයා මේ මේ මේක ඇතුලේ ගේ ඇතුලේ තියෙන ඔය උඹහ වේග තුල වේ නය ඔක ඔලුව උසන්න පෙනී පුම්බන්නේ ඔය ද්වේෂය හැම වෙලාවෙම තියෙනවා විෂගෝර තර්පය දැකට අනු මොඩය මේක දකින්න බෑනේ අපිට අපි දකින්නේ වේදනාවට ද්වේෂ කරන වේදනාව නපුරු කියලානේ වේදනාවට තියෙන දේශ අනුසේ දකින්නයි කියන එක අපි පියවර කීයක් සුද්ධ කරගත්ත ඥානකින් බලන්න ඕනද කියලා බලන්න. අස්පනා අපිටම දකින්න ඕනේ. වෙන කෙනෙකුට ඉලක්ක කරගන්න බෑ. එහෙව් තියෙන වේදනාව වෙනකොට ඒක මකන්න හදනවා නම් අපි නිවනනේ මකන්නේ. ඥානයනේ මකන්නේ. සත්‍යයනේ මකන්නේ. ඒකල තටමලා කියනවා දෙයයන් ආසිකාට කියලා බුදුහාම අනේ මට චතුරාර්ය සත්‍යයේ තියෙන මේ දුක්ඛ සත්‍ය අවබෝධ කරලා දෙන්න කියලා අඬන. දුක්ඛ සත්‍ය ගෙට එනකොට මුණට කියලා ගන්න. මුණ වතුරක් කරනවා. හරි අඩු කරනවා. මේක පැටලුම් අරගන්න හරිම අමාරු. එමුද අපි මෙතෙක් කල් දැනගත්ත දේවල් එක බලනකොට මේක ගඟ දිගේ ඉහළට පින්නන පීලිල්ලක් තියෙනවා. ඒක නිසා මේ වේදනාව ගෙටාවයි කියලා කියනවා විපස්සනාවේ ශිරිදෙව්දුව ගෙට වැඩියා කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ විශාල ඥානයකට දොර ඇරලා තියෙන්නේ. නැත්නම් යෝගාචර සලුක සාදාල නැගිටලා ගියොත් මොකද කරන්නේ? වේදනාවේ දැන්ට බාම් ගන්න ගත්තොත් මොකද වෙන්නේ? වේදනානාථක ගත්තොත් මොකද වෙන්නේ? කද්දාකවත් නිවන දිහාවට යන්න පුළුවන් වේද කියලා හිතන්න. ඒ නිසා මේ පැමිණි දුක් පැනිරායි කියලා වේදනාව ආවට පස්සේ වෙනසට වැඩි එක චිත්තක්ෂණයක් වේදනාවත් එක්ක ගතකරන්න එදාට පුළුවන් වෙයි වේදනාවත් එක්ක චිත්තක්ෂණ එකෙන් නම් බෑ දෙක තුනක් යනකොට වේදනාව මෙච්චර පැංගිරි වෙලා තියෙන්නේ වේදනාව මෙච්චර ඇඹුල් වෙලා තියෙන්නේ ඒක කෙරේ හිතේ තියෙන द्वේෂය නිසා ඒ द्वේෂය මම විසින් වක් කරපු එකක්. ඒක නිසායි වේදනාව විඳින්න බෑ. යම් හේකින් ඒන වේදනා දිහා සාදර හැඟීමක් තියෙනවා නම් ඒක ආඩම්බරයක් වෙනවා. කදා දුකක් වෙන්නේ නැහැ. ප්‍රසූත වේදනාව මාවකට ආඩම්බරයක් වෙන්නේ ඒක විහිළුවක් හින්දා නෙවෙයි. ජීවිතේ පැහැර ගන්න සුළු එකක්. නමුත් මාතෘත්වය කියලා කියන්නේ ප්‍රසූත වේදනාව ඕක නැතුව තමයි කිසాగෞතමී ඇඬුවේ. කිසాగෞතමීනේ දරුවෝ නැති නිසා ආයා පවුලෙන් කොන් කරයි තරම කිට්ටු ගෑණියක්. දරුවෙක් පිළිසිඳ ගත්ත ගමන් අම්මයි නැන්දමයි මාමයි පටන් ගන්න පටන් ගත්තා මේක පුස්සියක් නෙවෙයි කියලා. ඒ නිසා යාට ඒ දරුවා විශාල ආඩම්බරයක් වුණා. පස්සේ දරුවා ණය කෑවා. ණය කෑවට පස්සේ ඉතින් ආයෙ ඉඳලා වැඩක් නැහැ. එතකොට මේ දරුවව දන්න ගන්න වේදනාවට කවුරක්වත් චරිචුරු ගන්නෑ. චරිචුරු ගන්න නැතුව පිරිමින්ට ඇහෙන්න තියන්නේ. හංගල කරන්නේ. ඉසර ඇත්තටම කියනවා නම් ඔය මේ ප්‍රසූත වේදනා නැත්නම් නාරි වේදේට පිරිමින්ට දුන්නෙම නැහැ. ඔය බෙකට් තමයි ඉන්දියාවේ මේ එංගලන්තේ කරලා ඔය ගෑනු ළඟ තිබුණ මේ වින්නපු කාරණාව පිරිමින්ට අරගෙන දැන් තමයි පිරිමි හොවා දැන දැන ඉතුරුවා කියන්නෙත් නැහැ මොකද ලැජ්ජයි. ඒ ප්‍රසූත වේදනාව පිළිබඳ අඬන එක ලැජ්ජයි. ඒක වහගෙන කරනවා. ඒක ආඩම්බරයි. ඒකට කියන්නේ බුදුරජාණන් කියන්නේ මාතුගාමී. මාතෘත්වයටපත් වෙන තියෙන සංඥා. ඒ වගේම තමයි මතක තියන්න භාවනාවදී එන වේදනාවත් නිවනට පෙර නිමිත්තක්. ඒකට බුදුරජාණන්සේ නිබ්බිදා ඥාන කියලා සඳහන් කරලා තියෙනවා. භාවනා ලෝකේ හරිම අමාරුයි මේක කතා කරන්න. මොකද ඔක්කොටම ඕනේ මේ නිවන කිංග ජුජුප්ස් වගේ එහෙනම් මේ බොම්බයි මොටයි වගේ පැණි රහට තියෙන එකක් කියලා හිතන්නේ. මතක නෑ මේ නිවන ඉස්සරහින් තියෙන දුක්ඛ සත්‍ය කියන එක මතක නෑ. ඒගොල්ලෝ හිතන මේ කහා පාට ලස්සන දිලිසෙන බොම්බයි මුට්ටය වගේ එකක්, ජුජුප්ස් වගේ දෙයක් ඇති කකා කකා යන්න කියලා හම්බ වෙයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පෙරවරුවේ පරයන්කේ ආනාපාන සති භාවනාව කෙලෙමි. වැඩි වේලාවක් ආස්වාස ප්‍රස්වාසයේ යෙදුනේ නැත. ආස්වාස ප්‍රස්වාසයේ ලක්ෂණ හෝ වෙනස්කම් කිසිවක් දුටුවේ නැත. ඊතා ශාන්තව ආස්වාස ප්‍රස්වාසයේ ගෙවි ගියේය. හිස්තන හඳුනාගෙන සිටියේදී ඊතා තදින් සිතේ එකකතාවයේ ඇතිවිය. එහිදී ශරීරය තුලින්ම දැනුණු පරිදි මුඛය, නාසය හෝ උගුර ආශ්‍රිතව ඇති වූ ඊතා සියුම් ශබ්ද නිසා සිතේ පැවති එකඟතාවයේ බිඳී නැවතත් සිත ඊටමත් ශාන්තව එකඟ වීම සිදුවිය. මේ ආකාරයෙන් ඇති වූ ගැස්සීමක් නැතිනම් සිතේ බිඳීමක් මෙන්ම සිත එකඟ වීම සිදු වාර ගන්න බොහෝය. ස්වාමින්වහන්ස මේ කාලය තුල තද බල සිතේ එකතාවයක් පැවති අතර ඇස් ඇරීමට සිතට ගත්තේද එය ආපහසු බව දැනුනි. එසේම මේ එකඟතාවයේ තුල ඇතු වූ සිතුවිලි දෙතනක එනම් දුකක් ලෙස දැනුනි. එසේ මේවා පිළිබඳ මනාපේ හෝ අමනාපේ දැනුණද ඒ අවස්ථාව ගෙවී යත්ම ඇතු වූ සිතේ නිශ්චල බව උපේක්ෂාව ලෙස හඳුනා ගතිමි. ස්වාමීන් වහන්සේ මෙම ශරීරයේ තුලින් ශබ්ද ඇති වූ විට ඇතිවීම පිළිබඳව දැන ගැනීමට කැමැත්තෙමි. එසේම ඒ ආකාරයෙන් ශබ්ද ඇතිවීම සිතට දැනෙන දෙයක් පමණද? කරුණාවෙන් මේ අවස්ථාව පැහැදිලි කර දෙනමින් යටහත් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට දීර්ඝායු වේවා. ඔය මේකේ අතරමැදි රචනයේදී විසිල්ලක් සහ tempat වීමක් පිළිබඳව සටහනක් ඉදිරිපත් කළා තිනවා භාෂාව හතුරුලා තියෙන හැටි දුර්වලයි. ඒක කාරණා විස්මතු වෙනවා. ඒ නිසා බොහෝ වාර ගාණක් මගේ හිතේ ඉඳපු ගමන් ඇවිස්සෙනවා ආයතම්පත් උනා කියන වචන නම් ලියවිලා තියෙනවා. ඉතින් මේ යෝගාවචරය අන්තිම තියෙන ප්‍රශ්නේ අපි පැත්තක දාලා මේ තැම්පත් උනත් ඒක හිතේ ගතියක් ඇවිස්සුනත් ඒක හිතේ ගතිය. මෙතන මමයා නෑ. මමයා නැති වෙච්චාම ওই දෙන්න තට්ටු මාරුවක් යනවා. මමයා හිටියොත් විතරක් tempatuව හොඳයි, ඇවිස්සෙන එක හොඳ නෑ. නැත්නම් ඇවිස්සෙන එක හොඳයි, tempatuව හොඳ නෑ කියලා මනින්න කිරණ්ඩයි විශාල ප්‍රශ්නෝගයක් එනවා. ඉතින් යෝගාවචරයට මම නැතුව නැත්තම් කෙලස් නැතුව යන්න ඕනේ නම් මේ තැම්පත් උනත් අවිස්සුනත් කොකත් හිතමයි. ඕකේ පැතිකඩ රාශියක් තියෙනවා. පැතිකඩ දෙකක් විතරයි. මේක වේවා මේක නොවේවා කියන අදහස ගන්න පුළුවන් නම් බොහෝම දියුණු මනසක්. තැම්පත් උනත් කලබල වෙන්නේ නැහැ. චෝදනා කරන්නේ නැහැ. අවිස්සුනත් චෝදනා කරන්නේ නැහැ. කලබල වෙන්නේ නැතුව හිටියොත් ඕකෙන් අපි කියන කුප්පේ කිපෙන්නේ නැත්තම් tempat තුනත් ඇවිසුණත් කිපෙන්නේ නැත්තම් අකුප්පා කියන වචන අපි පාවිච්චි කරනවා. එන්නේ අනේ tempat වෙච්ච එක නැති වුණා කියලා කිපුණොත් නැත්තම් tempat වෙච්ච එක ආයේ ඇවිසෙච්ච එක ආයේ tempat උනේ මොකද කියලා කිපුණොත් ඉතින් යෝගාවචර කෙලෙස් ඇති කරනවා. ඒසාව දෙකටම සමය ගෙනියන්න තැනට ගෙනියන්නයි මේ භාවනාව ගිහිලා තියෙන්නේ. නැවත යෝගාචර තව අත්දැකීම් අධිගතිය පේන්න තියෙන නිසා ඔක දිගටම යන්න අරින්නේ. එතකොට ඇඟ ඇතුලේ පුදුමාකාර භීතිකා හත් දෙන්න පටන් ගන්නවා. ඒක ඇතුලෙන් එන එකක්ද පිටේ එන එකක්ද සද්දයක්ද මොකක්ද කියලා කියාගන්න බෑ. ඉතින් ඒක හැම දාර්ශනික ශාස්ත්‍රවලම කතා කරලා තියෙනවා. ඉතින් ඊට පස්සේ පසුගිය දවස්වල අපි ඒක පිළිමත ලියවිච්ච පොතක් සිංහලට දැම්ම ඉංග්‍රීසියෙන් ලියවිච්ච ලියලා තියෙන බෞද්ධ භික්ෂුවක්. ඊට පස්සේ ඒක ලියනකොට හම්බුණා සරුවචන් වහන්සේ මේකට දීලා තියෙන නිකන් අහම්බක වගේ සූත්‍රයක් අපිට හම්බුණා සංයුත්ත නිකායේ දේවතා සංයුත්තේ හැබැයි අර්ථකථනය දීලා තියෙන වැරදි තාලෙට මේ කියන එකත් එක්ක ගැළපෙනවා ගැළපෙනවද කියලා මම කැමති මෙතන ඉදිරිපත් කරන්න බලන්න මේ ලියපේකනට ඒක සාන්තියක් සානදායකකද නැත්නම් ගැළපෙන්නේ නැති එකක් වෙයිද කියලා. බුදුජානනාංශර දේවතාවෙක් ඇවිල්ලා සඳහන් කරනවා මේ තිතේ මජ්ජත්තිකේ කාලේ පක්ඛීසු sanniveseesu සනමාන බ්‍රහාරඤ්ඤං භයං සංජාතං මේ ස්වාමීන් වහන්සේ පක්ෂීන්ද නිදන මධ්‍යම රාත්‍රී කාලයේ මේ වනයේ මහා රැව්පිලි රැව් දෙනවා මට පුදුම බයක් එනවායි කිය. ඒක නිකන් මූස්ල සද්දයක්. ඒ නැත්තම් තනිකර තනි වෙච්ච සද්දයක්. මොනම සද්දයක්වත් නැහැ. එතකොට අපිට එනවා ඔය වගේ බ්‍රහාරඤ්ඤ කියලා වචන පාවිච්චි කරලා තියෙන්නේ. භයංකර සද්දයක් එනවා වගේ කියලා. ඒතර බුදුරජාණන්සේට මේ දීප ප්‍රශ්න බුදුරජාණන්සේ උත්තර දෙනවා. තිතේ මජ්ජත්තිකේ කාලේ පක්ඛීසු sannivesesu sanamaanam braharanyam priti සංජාතං විය. පක්ෂීන්ද නිදන මධ්‍යම රාත්‍රියේ මේ විශාල උල මණ්ඩලන්නා වගේ නිකන් මා පාළු සද්දයක් කරනවට පුදුම සතුටක් එනවා. මොකද මං හුදකලා වෙච්ච බවට ලකුණක් මේ. අනිත් එක්කනට වෙන එක තනි වුණා, කොටු වුණා, පාළු වුණා, මූසල ගතියක්. බුදුරජාණන් වහන්සේ මේක ගන්නේ මගේ හිත අනිවාර්යයෙන්ම වර්තමානයේ තියෙන. අනිවාර්යයෙන්ම මම දන්නවා අතීත නාගති නෑ වෙන කෙනෙක් ගාව නෑ වෙන තැනක නෑ. ඒක ඉන්නකොට මේ ඇඟෙන්න ඒ තනිකමට වගේ එහෙම නැත්නම් හුදේකලාව දක්වන සද්ද ස්වරූපිකුත් තියෙනවා. ඉතින් මේකට සාමාන්‍ය සාහිත්‍ය ලෝකයේ කියන්නේ නිහඬේ හඬ කියලා. කිසිම සද්දයක් නැති වුණොත් මේක මත වෙනවා. මේක මහා මූසලයි. මේක තමයි අපි බය. ඒකත් අපි රේඩියෝ දාන්නේ. ඒක තමයි අපි නිතර මුමුණු මුමුණා ඉන්නේ. ඒ නිසා කට්ටියක් ඉන්නකොට කච කච ගහන්නේ ඕක නිසා තමයි. මොකද ඒක පාළු ගතියක් විදිහට දැනෙනවා බය උපදිනවා. නමුත් යෝගාවචරය දන්නවා මේක හුදේකලාවේ ලක්ෂණක් කියලා. ඒ නිසා මේක එනකොට මේක සමහර වෙලාවට උර තැම්පත් ගතියට යනකොට උග්‍ර වෙනවා. හිතවිලි දෙකක් ඇවිල්ලා කලබල වෙනකොට නැති වෙනවා. යෝගාචරයේ තැම්පත්කමේ ඇති වෙන මේ සද්දට ප්‍රිය කරයිද අප්‍රිය කරයිද කියන එක සම්පූර්ණ විවුර්ත මාත්‍රාව. නැත්නම් ඒක නැතිවලා හිතවිල්ලක් වේදනාවක් වෙනකොට මේක නැති වෙනකොට gedara ගියා වගේ දැනෙනවා. හැබැයි කෙලස් ගොඩකට වැටෙනවා. මෙන්න මේ දෙක අතරමැදදී මේ එකකටවත් වග කියන්නේ නැතුව වග වෙන්නේ නැතුව මනින්නේ කරන්නේ නැතුව දෙකටම සමහිත දෙන්න පුළුවන් නේද? ඒ කිසිම ආගමක් කතා කරලා තියෙනව මම දැකලා නැහැ. බුදුහාමර විතරයි කතා කරලා තියෙන්නේ. ওই දෙකේදී සැලෙන්න එපා. ආස්ත්‍රෝක ධර්මයේ සැලෙන්නේ නැතුව මේක ආවත් ඒක ආවත් සමතන්ට යන්න ඕනේ කියලා ඉතින් හැම රිට්‍රීට් එකේදීම අපි ওই වගේ ප්‍රශ්න 100කට විතර උත්තර දෙනවා. යන්න කවදාකවත් කාටවත් ඒ උත්තරේ සතුටුදායක වෙන්නේ නැහැ. ඒ කෙනාම නැත්නම් ඒ වෙන කෙනෙක් ඒ ප්‍රශ්නෙම වෙන වචන වලින් වෙන උපමාන වලින් ඉදිරිපත් කරනවා. ඒ කියන්නේ භාවනාවේ යනවා. හැබැයි මේ භාවනාව හසුරුව ගන්න දන්නේ මේ හිතීමේ ස්වරූප දෙකක් ආවට පස්සේ තෝරන්න බේරන්න නැතුව ඒකත් එකයි මේකත් එකයි කියලා ඉන්න තැනට යන්නේක භාවනාවක්ද පිනක්ද කුසලයක්ද වැරදිල්ලක්ද කියන එක තේරුම් ගන්න බෑ. ඉතින් මෙවැනි අතීර්ණ තත්වකදී නැත්තම් සකමසු තත්වකදී දිගට භාවනා කරන කෙනාට දෙයියොත් වඳිනවා. බ්‍රහ්මියොත් වඳිනවා මොකද ප්‍රතිඵලයක් පේන්නේ නමුත් භාවනා අතාරින්නේ නැහැ. කරන කෙනගේ දවසේ අන්තිමට තේිනවා මේක බාර ගන්නකන් අපි විඳවනවා. බාරගත් දවසේ තේරෙට පටන් ගන්නවා බොහෝ කල් භාවනා කිරීමෙන් ලැබිච්ච අත්දැකීමෙන් තමයි හිත සම්මතපණ තැම්පත් වුණත් ඇවිස්සුණත් දෙකම සමහිතින් බාර ගන්න පුළුවන්. එතකොට අර නිස්සද්ද භාවයේ අඬ පාළුවේ ලකුණක්ද උදකලාවේ ලකුණක්ද කියලා ඕනේ තීන්දුවක් දෙන්න පුළුවන් තම තමන්ගේ මිනුම් කිරුම් මට්ටමට යනකොට. ඒ නිසා කවුරු භාවනා කරත් ඒ ළඟ ඉන්න කෙනාට ඒක තේරෙන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. කවුරු නිවන් දැක්කත් ඊගාව කරන්න තේරෙන්නේ නැහැ. මොකද මේ නිවන වෙන කෙනෙකුට පේන්නේ හුනියමක් වගේ. පාළුණා වගේ. මහා කාන්තා දෝෂයක් වගේ. එහෙම නැත්නම් මහා පිලුණු වෙච්ච ගතියක් වගේ. හරි පිනමෝරුපේ කරන්න තියෙනවා. දැන් මේකට තමයි හුදකලාව කියන්නේ. මේක තමයි විවේකයේ කියන්නේ. ඉතින් මේක එනකොට ඒකට අරියාදු කරනවා නම් බුද්ධියක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා දල වශයෙන් කියන තැන මේ විග්‍රහ කරාට පස්සේ මේ තීති දිගට භාවනා කරගෙන යන්න ඕ කොයි එකාවත් විනිශ්චයකට එළඹෙන්නේ නැතුව අනිවාර්යෙන් භාවනා මේරීම තල තුනකම හරහා මේ දෙකම තේරුම් ගන්න පුළුවන් පළල් මනසක් ඇති වෙන බවට සහතිකයක් දෙන්න පුළුවන්. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මම හුස්ම ඇතුළනවා පිට වෙනවා යනුවෙන්ද හුස්ම පිටතට යන විට මම දැන් මෙතන යනුවෙන්ද මෙනෙහි කළෙමි. නමුත් දීර්ඝව එය කළ නොහැකිව සිත වෙන වෙන අරමුණු කෙරෙහි විසිරී යයි. මේ සඳහා කල යුත්තේ කුමක්දයි පහදා දෙනමෙන් ඉතා ඉතාමත්ම කාරණක විල්ලා සිටිමි. හිත පිට යනවා නෙවෙයික ස්වરૂපය කියලා දැනගෙන ඒකට කිපෙන්න එපා. ඒකට වෙන්න ඉඩ දීලා පුළු පුළුවන් වෙලාවේ අර විදියට මම දැන් මෙතන ගන්න. ඒකෝට තේරෙයි හිත පිට යන වෙලාවෙත් මම දැන් මෙතන තමයි කියලා පහුවෙනකොට තේරෙයි. මොන හිතවිලි ආවත් මම දැන් මෙතන තියෙන තමයි ඒක වෙන්නේ. අපි විහිං කිව්වොත් නෑ හිතවිල්ල වෙන තැනක තියෙන්නේ. වෙන වෙලාවක තියෙන්නේ වෙන කෙනෙක් ගාව තියෙන්නේ කියලා ඔකට තමයි මෝඩකම කියලා කියන්නේ. හිත පිට ගියත් මම දැන් මෙතන තමයි. අන්න ඒක දැනගත්ත දවසේ මොකද්ද මෙච්චර කල් බාහන කරලා හම්බ කරලා තියෙන්නේ කියලා නම් කියන්න ඉඩ තියෙනවා. කොයි හිතවිල්ල ආවත් මම දැන් මෙතන තමයි තියෙන්නේ. ඒක දන්නේ නැත්නම් ඉතින් අපි රණ්ඩු කරනවා. එචා හොඳට ඒකට නිසිනින්ද එන්න දීලා බලන්න. අපි හිතන්නේත් මම දැන් මෙතන තමයි. එතකොට දැන් තියෙන ප්‍රශ්නේ සහ සතුරුකම එහෙම නැත්නම් වනසිතවිල්ල නැතිකම නිසා ලොකු සාන්තියක් එනවා. හිතවිල්ලක් අහ මොකක්ද ඇති වෙන්නේ? ඒකත් මම දැන් මෙතන ආස්වාස් ප්‍රසවාස වගේම තමයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාවේ යෙදී සිටියේදී ආස්වාසය මෙසේ දැනුනි. සුලන් රැල්ල ඇතුළට යන විටදී පපුව ප්‍රදේශයේදී සීතලට දැනුන අතර පපුවේ ඉහළ කොටස හොඳින් පිම්බෙන දැනුනි. ප්‍රස්වාසයේ පපුවේ හැකිලීම පමණක් පෙන්눔 කළේය. මෙසේ සිටියේදී මගේ කය ඊ타ම හිමින් ඉදිරියටත් පැත්තටත් බර විය. මා එසේ කය ඉදිරියට නැති නැමී යන ආකාරය දෙස බලා සිටියෙමි. මාගේ නිකට පපුවේ ස්පර්ශ වන තරමටම හිස නැමී ගිය අතර උඩුකය පොළව ආසන්නයටම බර විය. මා නින්දට නොවැටී සිටියෙමි. අන්නය දකීවියයි මා ඇස්සැර බැලුවේය. නැවත හිස ඔසවා හඳ ඍජු කරගත්තේ සිතාමතාය. නැවත නැවතද හුස්ම රැල්ලද බලා සිටියේදී දෙවනුවද මෙසේම විය. පින්නස් ස්වාමීන් වහන්ස මෙසේ ශරීරයේ නැමෙන විටදී මා කුමක් කළ යුතුද? කය සිතාමතා කෙලින් කර ගැනීම වැරදිද? අනුකම්පාවෙන් පහදා දෙනසේක්වා. කොමේකේ එහෙම තියාගෙන හිටවලා අත්දැකීමක් කියලා තියෙනවා. ආයාසයෙන් කය කෙලින් කරපු අත්දැකීමක් තියෙනවා. ඉතින් තමන්ගෙම අහන්න ඔළුව පාත් වෙලා නිකට බෙල්ලේ තල් පපුවේ ගෑවිලා තියෙද්දි නිින්ද කිල නැහැ සතියේ තියෙන බව දැනීමක් තියෙනවා. කට්ටිය බලයි කියලා වටපිට බලනකොට නැගිටින්න පුළුවන් ගතියකුත් තියෙනවා. මේ දෙකේදී වැඩිය Tamanට සතිය පිහිටන්න පුළුවන්. කඳ උස්සමින් ඉන්නකොට සතිය පිහිටවන්න පුළුවන්ද නැත්නම් අර විදියට ඉරියව්ව වැක්කිරලා තියේදී පාත් වෙලා තියේදී සතිය පිහිටවන්න පුළුවන්ද කියලා දෙකේදීම මේක දෙකම තියෙන නිසා මම මේ විදිහට විග්‍රහ කරන්නේ වැඩියෙන් සතිය පිටවන්න පුළුවන් එක ගන්න මුලදී ගණන් ගන්න එපා ඉරියව්ව මොකද්ද වෙලා තියෙන්නේ කියලා. මේ සාමූහික භාවනාවේ තියෙන ප්‍රධාන වැදගත් ලාභය එකයි. ඒ වගේ වෙනකොට අපි තනියම භාවනා කරනකොට නම් අපි මෙච්චර වග වෙන්නේ නැහැනේ සමිතියට. වග වෙන්නේ නැහැනේ පිරිසට. එතකොට අපේ බයලජ්‍ය දෙක නැගිටින්නේ නැහැ. අපිට වීර්යයක් එන්නේ නැහැ. සමූහයක ඉඳලා වැක් කරනකොට අපිට ඉබේම සදාචාරාත්මක වගවීමක් එනවා. ඒ නිසා මහසිසයාඩ ස්වාමීන් වහන්සේ හරියට පිළිවෙලට වාඩි කරලා ඔක්කොටම භාවනා කරන්න දීලා පෙන්නනවා. උඹේ ශරීරවත් උඹට ඕන විදිහට හිටින්නේ නැහැ. ඉතින් තනියෙන් භාවනා කරලා කොහි කොටේ ඉන්නද? ඒ නිසා නිදිමත වෙලා නිදිමතක් නෙවෙයි මෙතන වැක්කලා තියෙනවා වැක්කලා තියෙන බව දැනගන්න නැගිටවනකොට නැගිටවන බව දැනගන්න මේ දෙකෙන් කොයි එකේදීද වඩා සතිය පිහිටන්නේ කියන එක තව කීපතාවක් වෙන්න තියලා බලන්න කිසිසේත්ම කාගවත් උත්තර බලාපොරොත්තු වෙන්න එපා. තමන්ම තමන්ගේ ආර්ය ආර්ය පරිශ්‍රණය කරලා බලන්න කියලා මම ධෛර්යමත් කරනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේ විනාඩි 20ක් පමණ ඔසවනවා, ගෙන යනවා, තබනවා යන පියවර තුනට යෙදී භාවනා කෙලිමි. දැඩි උත්සාහයක් සහ භාවනා කරේ කැමැත්තක් ඇති විය. පසුව පරයන්ක භාවනාවේ යෙදෙන විට වැඩි ආයාසකින් තොරව ආනාපාන සතිය වැඩිවීමට හැකියිය. සිතෙහි එකඟත්වයක් කරා යපිය නැගීමි. සිත මනාලස එකඟ කර ගැනීමට තවත් යත්න දරමි. ඔබ වහන්සේට නිරෝගී සුවය පතමි. හොඳයි ඒ සක්මණේ අය වගේ ආනිසංස ගන්න. එතකොට සක්මණටයි පරියන්කටයි දෙකටම ලොකු ධෛර්යයක් ඒකේ තියෙනවා. තා ප්‍රශ්න කීයක් තියෙනවද? අපිට එහෙමනම් අද නතර කරන්න වෙනවා. අපි තියමු ප්‍රශ්න ටික අනිත් දවසට පටලවා ගන්න එපා. කියපු ඉවර කර ප්‍රශ්නයි තියෙන ප්‍රශ්නයි. මොකද අපි වැඩිපුරත් විනාඩි 10ක් විතර අරගෙන තිනවා. ඊට විනාඩි 50ක කාලයක් තියෙනවා සක්මනට. සක්මනේ පස්සේ අපි තුනට රැස් වෙනවා මෙතන. ඉතින් මම අද පොඩි වෙනසක් කරන්න බලාපොරොත්තු වෙන කාලකට අහන්න මම හිතන්නේ පිළිසනම් කැමති වෙන එකක් නැහැ. මේ 3 4 පැයේදී ධර්ම දේශනාව කරලා මට නොවලක් හැරි ගමනක් ඉදලා තියෙනවා. ඒ නිසා 4 5 6 තිබුණ වෙනදට කරන එක පරියන්කිට දාගන්න. 3 4 ධර්ම දේශනාවට කාලය යොදා ගන්න මේ අද දවසේ විතරක් යොදාගත්ත වෙනසක් එනිසා අපි විනාඩි 50කට පස්සේ සක්මණට පස්සේ නැවත මෙතන එකතු වෙනවා පරියන්කයකට නෙවෙයි එකතු වෙන්නේ ධර්මදේශනාවකට ඊට පස්සේ ධර්මදේශනා පැය පරියන්කයට යොදන්නේ කියලා මං ඊනගේ මහත්තයන් ඉල්ලා හිටනවා ඒ ප්‍රකාශයත් එක්කම අපේ ධර්ම සාකච්ඡා පළවෙනි වැඩසටහන නිමාව සටහන් වෙනවා අපි නැවත තුනට රැස් වෙනවා ධර්ම දේශනාවකට. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.